දැන් වෙලාව කතා කරලා අපි විශේෂයි දුන්නා කියන්න කරන්න දෙයක් තියෙනවා ප්‍රශ්න තියෙනවා ප්‍රකාශන තියෙනවා නම් මුලින්ම ප්‍රවේශන තියෙනවා අත්මාකල ඉදිරියට ගන්න දෙයක් නෑ. සුසුබන සංඥාවන නම් උත්පත්ති සුසුබන සංඥාවන සිත් නියුත් ආකාරය කබ්බ සංඥාව කියලා අදහස් කරා. ඥානසතිය නැවත කියන ජනගතිය එදපසා තමයි අපි අර දා උත්සාහ කරේ මම කනේ ඉතින් ඔය ප්‍රශ්න උත්තර යදී කියලා ආනාපානෙ කියනවා කියලා දැනගන්න පැතිකඩ තුනක් තියෙනවා එකක් තමයි මේ කීපකෙන් ගහක් කපනකොට වගේ එහාට මෙහාට යන කීයක වගේ හුස්ම ගන්න තියෙනවා. එහාට යනවා මෙහාට. දෙක කැපෙන කැපුම්ට කට්ටේ වීමන හැපෙන තැන. දෙක. තුන ඇතුල් වෙනකොට කී කියලා පිට වෙනකොට රස්නේ වගේ ඒ ඇතුල් වෙනකොට මේ තහ පිට වෙනකොට මේ ධාතු ගුණ වගේ වෙනවා. ඒකකට කන්ට්‍රාස්ට් පටන් ගන්නවා. ඇතුල් වෙන එක අදුගාමි පිටේ කොටාරිය අතුලේ සූතායේ කියන රස්නේ ආදී වගේ. මේ තුනෙන් කොයි එකද ගත්තත් අහගන්න. දැන් අත්තට සාරිපුත්‍ර සාංශයෙන් දැකනේ දීලා පඩම් දාන ආයුධ පෙන්නන්නේ ඔබ කීයට විතරක් බලපං මේ හද මහට යන අපි උන්චිලා කදිනාවේ එහාට යන ඉතර අපි දන්නේ ඔතන දහත් වෙන්නේ මුසුම හද තියෙන්නේ ප්‍රශ්නයක් ඒම දැනුණා ආනාපාන හද දානවා පොඩි එකක් ඇඩිෂනල් ඉන්ෆර්මේෂන් එකක් මම දෙන්නේ මේ කියන්නේ සමථයේද බරගතියක් විපස්සනාට වැඩි. විපස්සනාදී විමසුම් නොවන නිසා ආස්වාද ප්‍රසන්න දෙක අතර පොඩි ඩිස්ක්‍රිමිනේටිව් නොලෙජ් එකක් කරගන්නවා. ඩිලිමිටඩ් නොලෙජ් එකක් පරිච්ඡේද ඥානය ගන්න. පරිච්ඡේද ඥානය නැති වුණාට භාවනාව යනවා. ආනාපාන යනවා. හැබැයි මෙන්නේ ආරම්භකන් තියරිටිකලි කියන්න පුළුවන් මේ යන්නේ සමතපත් කරනවා. හැබැයි ඒක කියනවා විස්තර කරන්න එපා. මේක පොඩි කිව් එකක් තියෙනවා. යම් වෙලාවක තමයි මේ බලන්නකොට මේ ආනාපාන සිද්ධ වෙන දුකයි. නැත්නම් ආනාපාන සිද්ධ වෙනකොට මට හැපෙන්නේ නාසයෙන් මුක්තිදුල නැමෙන දැනීමක් තමයි මන්නාසුගේ ලකුණාසුගේ උගුරේ කොහෙයි කියලා දැනෙනවනම් එයාට හිත සියුම් වේගෙන යනවා කාන්දේ සතුටේ කියලා. කමන්නේ එහෙනම් අර කොටතරිය ඕනේ. ඒකට දැන් තුනෙන් දෙකක් අහුවෙනවා. ඒ දැනෙන කොටත් මේ පිටි නැදෙන හැටි, රිලැක්ස් වෙන හැටි, ටෙන්ෂන් හැටි, උණුසුම නැති සිතිවිලි තේරෙනවනම් ඒකට තුන් මිලක්. එතකොට ගන්නවා මේ සමථයේදී කියලා දැන් මොන විපස්සනාවක් පැත්තකට විචක්ෂණ බුද්ධියක් එන්න පටන් ගත්තා කියලා උන්තර ඇඩිෂනල් එක තමයි අමතර ලාභ. නමුත් හුස්ම හිත ඉන්නවනම් මේක තව මෙහෙම ස්පෙસિෆයි කරනවා. භාවනා කරනකොට Taman දන්න මේක සාධ්‍යයක් අහනවා මේ වේදනාව විඳිනවා මේ හිතේ නෙමෙයි මගේ හිත තියෙන මොනට මොන දාලා. හැබැයි හැපෙන ගන්න පේන්නේ. ඒක සද්ද වේදනාවක් නැතිකමම පේනවා හිත වල්මත් වෙලා නැහැ. නමුත් හැපෙන තැන පේන්නේ නැහැ කියන ලක්ෂණක පේන්නේ. ආරම්භ වෙන ලක්ෂණක් තියෙනවා. සමාජීය සෞඛ්‍ය සමාජීය සමාජීය ඇවිල්ලා බේසිකේ වදිනවනේ. බේසික හරි සෙන්සිටිව් නේ. අපි හැම සෙන්සිටිව් එක තමයි තමයි අපි සෙන්සිටිව් මොස් සෙන්සිටිව් තැන තමයි තෝරන්නේ. ඒකකට මුළු හැමම මුළු කයම එකිනෙක එක්ක තමයි. තාත්කාලික. අනිත් දැනුමත් හුස්මට අනුව මොකද්ද වෙනවා? අතර තමයි most prominent තැන, conspicuous තැන. ඒක එතකොට කය කාය ප්‍රසාරයෙන් represent කරනවා. කාය ප්‍රසාරයෙන් නිකන් තිබ්බට බෑ. ඒකට මොනවද ඒක වදින්න ඕනේ මේ feeling එකක්. ඒ වදින දේ තමයි හුස්ම. ඒකට කියනවා strike element කියලා. ඒක ධාරණ කරගෙන බේස් එකකට කියලා. ඒ දෙක වදිනකොට ගන්න උණුසුම, සිසිල්, වැටි දෙක, කම්පන සංකේත ගැටෙන විදිහට. ඉනිෂන් කියන්නේ අවුකම් සිද්ධ ඒක මේ PC සැන්ටිෆිකන් සින්තසිස් වගේ දෙකක් හදලා ගන්නකොට යමක් නිපද වෙනවා. තුනම දෙනවා නම් ඒ කියන්නේ from the right from the beginning අපිට විපස්සනා දෝයක ඕකන. කුස්මේ හිත තියෙනවා කියලා ගන්නවනම් භාවනාවට බහිර තියෙන හැබැයි තාම හරියට කියන්න බෑ. විපස්සනා දොර ඇරිලාද? හැබැයි ඒක ගේම් කුපේ කියති. විද්‍යාවක්. සන්නක අවශ්‍යයි වෙනවා. අපි සමත භාවනාව කළා විපස්සනාවට යොමු කරන් පස්සේ ආසක්තාස්වාසිය තුලින් බේස් එලිමන්ට් එකකින් නේද? ස්ට්‍රයික් එලිමන්ට් එකකින් ඔබට යනකොට ගිහිල්ලා ඔබට ප්‍රතිස්තුල තියෙන විදිහට ස්ට්‍රයික් එලිමන්ට් එකකින් මිනිසුන් පැත්තටයි ඒ පැතිවලට යනකොට බාහිරස්කාරය ලැබෙනකොට අපි විස්සනා පැත්ත හැරිලා ඊළඟට අපි තාම නොදැක්ක ඔය ඥාන පැත්තට යනවා. මේ යන අවස්ථාවේ ඔය සමත යේ කියන ධාන ධානයන් ලැබෙනවද උත්සාහ කරන්න ඕනේ. ඒ තමයි කිව්වේ සම්බන්ධයක් කරලා දෙන්න තියෙන ඉංග්‍රීසි සයිකල් එකේ සම්මත ඥාන කියන්නේ පළවෙනි කියන්නේ, කර්මෝදයක් කියන්නේ දෙවෙනි කියන්නේ, බලෝදයක් කියන්නේ තුන්වෙනි කියන්නේ, සංකාරපේකරණය චතුර්ථ කියන්නේ. හැබැයි සාහිතියක් කවුරුත් ඇවිල්ලා දෙන එකක් නෑ මේක කියන්නේ. ඕනේ නෑ නෑ මොකද විතරයි. අරකට හම්බෙනවා හොඳයි කියලා නෙමෙයි. අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක් මිනිස්සේ වේදෙනින් ගැලවෙනවා. දැන් කිව්වා දැන් කියලා දෙන්න එක දවස් ගන්න මේ මාසක් වෙනකන් උත්තර දෙන්නේ මේ උත්සාහ කරන්නේ. ඒ අපිට ඒ අනුගමනපත් කරන අපේ රටේ ගන්න. උත්තරයක් ගන්නත් ඒ වගේ ඒ විදිහට අදලා ඒක තමයි මේ සුතමේ ඥානෙ දීලා තියෙන්නේ බෞද්ධ බාබ කියනවා නම් මේවා අතපය කපා ගන්න මේ ආයුධ ඕන දැන සම්පත් කරලා තියාගන්න. මේක තමයි මේ සමතේ ගියත් විපස්සනාවේ ගියත් බලලා මැත්තෙන් හරි ගමන්නේ මිනිවල්ලනවා නම් ඕක ඇති දෙයක් නැහැ නේ. නැති බලලෙක් වුණා ප්‍රශ්නයක් නෑ නෝ නියෝගේ ප්‍රශ්නේදී අපේ අදාළ කෙලස් කැපෙනවා නම් සමතපාරයෙන් හෝ විපස්සනා පාරයෙන් කාගෙන් කරත් තමයි මට අප්පගේ කියනවා ඉතින් ඒක කාගෙන් කරත් නම් මට තාත්තා කියනවා නම් ඉතරයි ඒක ඕන දෙයක් කරගන්න. ඒ වගේ තමයි අපිට කියන්නේ. කාගෙන් කරත් තමයි මට අප්පා කියනවා කියනවා. මොමතින් නම් ගමන විපස්සනා කරගන්න වැඩි වෙනවා. ඒ නිසා මේ විපස්සනා ක්‍රමේ යන්නේම හරි ප්‍රැග්මැටික් පැත්ත. ඔය නිකන් තියරිටිකල් බේස් අනම්මන මොකුත් නැහැ. සුදුසුකම් ඩික්ලෙයාර් කරලා ඉන්නේ නැහැ. එහෙම මේ දාගත්තා ත්‍රිවිධ කාර්ය යන්නේ කකුල් දෙක තියලා නැත්නම් දාගත්ත කියන්නේ. මේක තමයි ඉතලයි. කවුරුත් දන්නේ මොකද උනේ කියලා. අන්තිමවම වැඩි කියලා කියනවා. සමත ශක්තිය දෙර ගහගෙන සකාරෝ යවාගෙන පාවඩ ඉලාගෙන නැස්සේ මොකද? සුබ කරන කාර්යය වැඩි වෙනවා. මේක හරි දෙල්ලක්කාරයි මේ වැඩේ හරිම අද රැඩිකල් හරි දෙල්ලක්කාරයි ඒ නිසා හැම වෙලාවෙම ලේ රත් වෙලා ඉන්නේ කිසිම වෙලාවක කුසී කියලා වැටිලා උදේ රාත් කරන කල්තුරු ගාන අදාව ගාන මොකක්වත් නැහැ ඊගාව ඔපචුනිටි එක ගන්න ලැස්සලා ඉන්නේ කොයි එකද ගන්න ඒක අපායෙත් දන්නෙත් නැහැ යම රජුරෝ දන්නෙත් නැහැ සත්‍ය දෙවියන් ගන්න මොක්ක ආවත් අපිට ඒක දෙයක් නැහැ එන බෝලේ සික්තර එකක් ගහගන්න අපිට තියෙන එක ස්ක්‍රූ බෝල් එකක් මතකයි සයි බෝල් එකක් මතකයි බවුන්සර් එකක් මතකයි අපිට කියන්න බෑනේ බෝල දාන එක නට මට මේ හොඳ හොඳ සෙච්චරයක් ගන්න හොඳ බෝලයක් එවපන් කියන්නේ. ඒකද ප්‍රතිකත් නැහැ. ඌ ඒක නෝ දන්න උපදින්ම ගන්නවා. බලන්න දන්නේ අවුට් වෙන්නේ නැතුව. පුළුවන් නම් ගැටි සෝකර වගේ පිට පැයක්ම ගහන්නයි. ඕවර් එකට ආයෙම හයක් ගන්නවා උත්තරයි. දෙවියන් දෙවියන් දෙවියන් ආනාපානසතියේදී අපිරින්න නැතිවීම කරගෙන යනකොට අපිරින්න නැතිවීම තියෙනවා ආධුනික යෝගාචර දකින්නේ නැද විතරයි. ඇතිවෙන්නේ නැතිවීම නෙවෙයි. පැවතීම ටික විතරයි දකින්නේ. ඇතිවීම පැවතීම නැතිවීම කියලා පස්සෝ පහදාගෙන තියෙන පැවතීමක් කියලා දෙයක් බුදුහාමුදුරේ දේශනා කරනවා. බුදු දේශනා කරන්නේ උත්පාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිකස්ස අඤ්ඤ සත්තම් පඤ්ඤා පිටියා කියලා ගන්න එකත් වෙනස් වෙන්නේ පොඩ්ඩක්. නමුත් ඒක තමයි අපි නිත්‍ය සංඥාව ගහගෙන හිටින එක. ආනාපානිය ඇති වෙලා ආස්වාසිය මැද හරිය තමයි නිත්‍ය සංඥාවක් පිටගන්නේ. ඇති වෙන එක බොහොම බයන්නේ. වලටයි. නැති වෙන එකත් බොහොම වලටයි. ඊට පස්සාවට ඇති වීම බොහොම වලටයි. ඊට පස්සේ මතුවලා ආවට පස්සේ ඒක තමයි අපි නිත්‍ය සංඥාව කුණ්‍ය ගන්න. ප්‍රඥාව කරන්නේ ඒව ඒව ගැට ගහන ගැට ගහන යනවා. ඇචීව්මන්ට් එකක් නැත්නම් ඇචීව් කරන්නේ නැහැ. නමුත් ඥානෙ ආවට පස්සේ අර ජීවිතේට ගියාට පස්සේ ඒ ස්ථිරව ගත්ත දේ සම්පූර්ණයෙන්ම නැතුව උදේවයි දෙක විතරක් හිතෙනවා. උපාද තීති බංග නැහැ. තීතිය කතාවක් නැදම උපාද බංග දෙක විතරයි. එතකොට ආස්වාද ප්‍රසාරණක් පින්දීම හැකලීමක් වම දවන කිව්වා සාධ්‍යයක් කිව්වා වේදනාවක් කිව්වා හිතවිලි කිව්වා કોઈ දේ කිව්වත් උත්තර බලන්න. පටන් ගන්න ආනාපානෙන් තමයි. නමුත් මේ තිතියේදී නංග දිනනක උත්පාද වය දෙකේදී නංගන් තේරම නැති වෙන සබ්ජෙක්ට් උනත් ඇති වෙන නැති වෙන පමණ වේදනාවක් ආවත් ඇති වෙන නැති වෙන පමණ ඒකට ඒ වගේ තියෙන මේ තානාති රන් නැති වෙලා සියල්ලම ගංගානන්ගේ වැලිය අත බවට පත් වෙන කොයි වෙලියට එකක් ඒකත් අරමුණය මූල කර්මස්ථානයේ ඒ මේ නැත්නම් දෙකියව ඒව මොකක් අත්තා ඔක්කොම නැත්තම් වෙලා හැම දෙයක්ම නිකන් ගොජ දානවා පණු පණුව ඉන්න දැනක පණුව උඩ ගඟල් වගේ වතුර තියෙන තැනකට වහිනවා වගේ ඇතිවෙන්න තියෙන විදිහට වංශ ආගම් අරමුණු මූල කර්මස්ථාන භාවනා ක්‍රම ගුරුවරු සේරම මතක් අනපන විතරක්ම නෙමෙයි ඒකට එන ඕනම දෙයක් ඇති විදිහක් නැති වෙන තමයි ඇති. අබ්බේ සංඛාරා අනිච්චා ඒක ලොකු බලාපොරොත්තු සූමීමක් වෙනවා කාම ආශාව විඳිනායට මොකද කාම ආශාව විඳිනාය ඉච්ඡිතාවක් ඇති කරන්නේ මේ දරුවන්ගෙන් වස්තුවෙන් දෙයකින් බැංකු account එකෙන් වස්තන සංස්ථාවෙන් මේක තහවුරු කරගෙන ඉන්නේ කූඩාරම ගහගන්න මේ කුණ්‍ය ටික ගහලා තියෙන්නේ අන්තිම දෙන කූඩාරමත් එකයි කුණ්‍ය ටිකත් එකයි ගහන පොළවත් එකයි මේක ඇතුලේ ඉන්න එකත් එකයි ඔක්කොම පොළම වගේ උතර සැලෙන්න පටන් ගන්නවා ඒක සමහරකට දරා කියලා ගන්නවා ඈ ඒක ඒක තමයිලා බලෝදයන්ට ගිහිල්ලා භංගජ ඊටපස්ස මොකද ඇතිවීමක් පේන්න පැවතුම නැතිවීම පමණ පේන්න පටන් එකම චිත්තේ සැසස් තුනක් තියෙන පටන් ගන්නකොට මැද පේනවා ඔතෙන් යනකොට මුල මැද අග දෙකේ මැද නැතුව මුලයි අගයි පේනවා අන්තිමට මුලක් මැදක් නැතුව අග විතරක් පේනවා ඒක මට එක දවසක් මතක් වුණේ මේ වැවරම අන්තිම කුමේ ඉඳගෙන පෙළහරක් බැලුවා. ස්කෝල් මේ ස්කෝලෙන් අපේ ගාවේ පිටුනේ ඔබට ගොල් පෙළහරක් වගේ බැලුවා. මම දැනෙන්නේ ඕක දැනනවා. ඔය වැවරම මේ පොඩ්ඩක් එහාට ගමන් පැල්ලාට ගිහලා පෙරදින බස් ස්ටෑන්ඩ් එකට එන්න පුළුවන් නිසා මම ඔතනම හිටියේ. මොහොත් පෙරහැර ගිය ගමන් පොලිස් කාර්යාලය ඇවිල්ලා අපි මට අල්ලගෙන මිනිස්සුන්ද කඩාගෙන බස් එකට දුවන්න දෙන්නේ නැතුව අල්ලගන්නවා. ඊට පස්සේ ඉතින් බැඳගෙන යනවා. ඉතින් දැන් යන්න විදියකුත් නැහැ. පෙරහැර ඉවරයි. දැන් මිනිස්සු ඕමල යනවා යහට. ඊට දැන් ඈත යනවා අලියන් ඔක්කොම අතපැත්ත දෙන්නේ. දැන් ඔක්කොම යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා විතර. එක එක මොන දෙන්නේ. දැන් ඔච්චර ලඟුණක් වෙනවා ඉන්නත් වෙනවා අපකටත් වෙනවා දැන් අතින් යනවානේ ඔක්කොම. ඒක බලහිනේට මට මෙන්න අමුතු පෙරහැරක් දැන් හිතනවා. ඉතින් එනකොට තියෙන අර සිටියාව වෙස්ට් නැති මොකක්වත් නෑ අලියන්ගේ පස්සට දැක්ක තේනවා. අන්දම් වල උඩ කොන තේනවා. මිනිස්සු ඔක්කොම යනවා. යනවා යනවා යනවා කියන පාසකට යන නිසා පොලිසිය ඉහළට නිසා එක මට කරන්න දෙයක් නැහැ. ඒ බලන්නේ මට ඒක කෙනාට අමුත්තක් නෙමෙයි. දැන් දෙනාට එනකොට තියෙන සිනිලාරය අපි බලමු. පසුබිට ගහනකොට දෙවි දෙක වත්තු කොන්න මේ ධාර්ය දහාගෙන අපි ලෑස්ති වෙනවා දැන් පෙරහැර එනවා. අයිසොලේෂන් අසකාරය අතලමින් යනකොට තමයි. ආ, අවිල කලු විදාලා නැත්නම් හොඳයි කියලා. ඉතින් පෙරහැර බලවලම පහු වෙනකොට අපි රැකෙන්න පටන් ගන්නවා තමයි. අපි ඕනම අපිට. ඒ නිසා අද විතරක් දකින්නකොට බස් එකට යන්න ගන්න ඕනකම තියෙනවා. පෙරහැර කාර්යය කරා. මේ යන්න දෙන දෙතන හිරතන්නේ හිත. තේරෙන්න පටන් ගන්න ඕන හැම එකේම පස්සට. ඔය හැට කන්නට පස්සේ ඕක තමයි සිද්ධ හැම දෙයකම ඔය පටන් ගන්න කාලේ මොන සිලිලාරයක් මොකක්වත් නැහැ. කොයි දේ වුණත් බලන්නකොට ඉතින් සත්‍ය වැත්ත වලිගේ හරිය තමයි තියෙන්නේ. ඉතින් බලන්නකොට හරි සෞත්තු කියන්නවා ඉන්නේ. මුල් කාලේ නෑ හැමදේකම සිනිලාරේ කියන කතාන් කරනවා ආරම්භය. ඉතින් ඒකේ ආති කුතු හදන්නයි. නැද දැකලා අන්තිම දකිනකොට අමුතු ජීවිතයක් තියෙනවා. ඒක තමයි එකම ආරමුණ. එක සිද්ධියක මොනවාදගේ කියන සංසිද්ධියක ඒ අගවදන් වල පිළිගන්නවා මුල ඉස්සලම දකින්නේ. හොඳට භාවනා කරුවොත් මුලයි අගයි. ඒ මුලයි මැදයි පේනවා. ඊට පස්සේ මුල මැද අග තුනක් තියෙනවා. එතකොට ඔන්න පළවෙනි වශයෙන් අනිත්‍යතාවයේ සම්පතන වශයෙන් තියෙනවා. ඊට පස්සේ මැදහස් කරලා මුලයි අගයි කරනවා. ඊට පස්සේ අගේම මුලයි අගයි මුලයි මැදහස් කරලා අග විතරක් වෙනවා. එකම සංසිද්ධිය සම්පූර්ණ න්‍යායසෙයි. බල මිනිස්යාගේ පුදුමාකාර භාවනාමය ඥානවල වර්ධනයක් සිදු වෙනවා. මේ තමයි මේ හිතක් ගැඹුරට යනකොට වෙන්නේ. හිතත් ඩිකන්ඩිෂන් වෙනකොට අන්දරකින් එනකොට නිරෝධය දකින්න පටන් ගන්නවා, කය දකින්න පටන් ගන්නවා, වය දකින්න පටන් ගන්නවා. ඒක පහාන පස්සන, වයාන පස්සන, නිරෝධාන පස්සන, අපි නිස්සකාන පස්සන කියලා කියන්නේ මොකද ඒව නැති වෙද්දී තමයි. ඉතින් මේක අපි කියන්නේ මුස්පීන්තු කාලකන්නේ මේ අභාග්‍ය සම්පන්න දර්ශනයක් කියලා තමයි කියන්නේ. මොකද ඒක තමයි හැබැයි නිවන කියන්නේ. නිරෝධය තමයි නිවන කියන්නේ. භංගේ තමයි නිවන කියන්නේ. කය තමයි වාය තමයි නිරෝධය. නිවන කියන්නේ ඒක අපි දැනට හිතන දේ නේ කාම කන්දක්. ඔය කෙනෙක්ටත් ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒ කියන්නේ උපචාර මට්ටමේදී අධිසුපචාර කියන්නේ උපචාරයේදී කරන කටයුතු සිද්ධ වෙනවා නම් ඇතුළේ ගිහලා තේරක් කියලා කතා කරන නැත්නම් පණිවිඩය කියත හැමිලා ඉන්න පුළුවන්. අපිට ගියේ පණිවිඩය කියන්න පුළුවන්. අර්ථන සමාජය කියන්නේ දැස ගන්නවා කියලා අර්ථන කියන්නේ ඇතුළට දැස ගැනීම කරනවා. මේකෙදි දැස ගැනීමක් වෙන්නේ දැස ගැනීම වෙච්ච ගමන් විචාර බුද්ධිය වැහෙනවා. අච්චුත් කියලා රහයි අරමුණේ සම වැඩිච්ච ගමන් විචාර බුද්ධිය නැතුව මේ එදින්න බලනකොට තාම විචාර බුද්ධිය තියෙනවා. මේ බලන අරමුණු කරපු අරමුණේම අනිත්‍ය දුක් බලන්න පුළුවන් ඉද තාම වැහිලා. ඒක තේරෙන්නේ අපිට අරමුණත් එක්ක හොඳ සම්බන්ධයක් ඇතිලා නැහැ නේද? සම්බන්ධය ආවොත් බැඳීමක් ඇති වෙනවා. මේක නේද? අරමුණත් තේරෙනවා මෙහෙත් තියෙනවා. ඒ නිසා ඒ අරමුණේ පවා පරිණාමය, විපරිණාමය, අනිත්‍ය දුක දැකීමේ chance එකම කැඩෙනවා. ඒ නිසා අනිත්‍ය දුක් අනාත්ම දකින්න කවදාකවත් අපන සමාධිය සමාධිය කරන්න බෑ. කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම සමාධියෙන් එළියට එන්න. සමාධියෙන් ආපුවම එන්නේ උපචාරය තමයි. අනිත් මේ බෑමත් අහපු විදිහට මේ සමතේලියක් විපස්සනා ගියත් ඒ ආරමුණු වෙන බලනකොට අතුවතාවෙන් වහන්සලා විස්තර කරනවා සමතයකින් තොරව විපස්සනා යන කෙන අනිවාර්යෙන් භාවනාවට පස්සේ ගන්න රූප ධර්මණි පමණයි. සමතේ සහිත කෙනාට ඕන රූප මාර්ගයෙන් බහින්නත් පුළුවන් නාම මාර්ගයෙන් බහින්නත් පුළුවන් අන්න එහෙම පොඩි පාස්කා දෙකක් තියෙනවා. ඒ සමතේ සමතේ තියෙන කෙනාට ආනාපානෙ දිගේ යන්නත් පුළුවන් නැත්නම් සමථයේදී මතුවෙන විකක්ක විචාර පිළිසුක ඒකාග්‍රතාව කියන ධානාංග මැදම විපස්සනා කරන්න පුළුවන්. ඒක ගැන කිසිදු කනකට බලන්න පුළුවන්. දසන කර ගත්තේ ළමන වෙලාවේ මම ලැබෙන හරියට කියන්නේ ගාන්ධර පළමු ඥානයේ ඥානයේ ආපෝරිවස් එකේ ගිහිල්ලා පොටේ ගිහිල්ලා කුමාරයෙක් එළියට ඇවිල්ලා තමයි ප්‍රකාශ කරන්නේ දකින්න ගන්න කියලා ඥානය කියන්නේ. මෙතන සම්බන්ධ වෙන සංස කියපු කියන්නේ ඥාන හතර ලබාගෙන එතනින් කුලියට ගිහිල්ලා ඉන්නා විපස්සනා විතර එළියෙච්ච වැඩක්. දෙන්නක් නෙමෙයි. මොන රෙකෝඩ් එකක් නෑ. අරමුදෙන් සිද්ධියක් නෑ. ඒක කියන්නේ ත්‍රිවිධය අල්පිනවා. පොබ්බේ නිවාසානසෙ යුද්ධයක් උස ආස්වාක්ෂය කරනවා. එතකොට මේ සතුට ජහදලා ඉලියට ඇවිල්ලා ගියා විපස්සනා වැඩි වලින් කන්නේ. කියනවා ක්‍රීඩා ලැබුවොත් විතරයි කියන්නේ. ඒක ආශ්‍රයන්ගේ චෝතිලින් සිද්ධුනා ඒක ඉස්ලා දුකක් කොබින්නේ කොබ්බේනි වාසනස දෙක තමයි නතරන්නේ. ක්‍රීඩා කියන්නේ ඒක. ස්වාමීන් වහන්සේ දැන් මම මේක අවස්ථාවක් හිතලා නෙමෙයි කරන්නේ අර මම පිට කරනකොට ඒ ගේමේ අවස්ථාවල කියන්නේ එතකොට තමයි කොහොමද දැන් මේ අර ඒ ඉල්ලෙදවිලා එතකොට ඒ අර එහෙම ඉදිරියට යන්න ඕන විපස්සනාවක යනවා. සමත කරනකොට වශී කරලා ගුරුවරයා කියලා දෙන කරන්නේ. සමාධියක් වශී කරගත්තට පස්සේ කොටිම පණින් ගිහලා දෙවෙනි ධ්‍යාන යන ඉස්සෙල්ලා ඒ වශී කරලා ඒ පළවෙනි ධ්‍යාන ආධිනව දැකලා ඒකෙන් එළියට ඇවිල්ලා දෙවෙනි ධ්‍යාන. දෙවෙනි ධ්‍යානට ගිහලා ඒකේ ආධිනව දැක්ක තමයි තුන්වෙනි ධ්‍යානට. ඒ නිසා ඒ සීරිස් එක ගත්තාම විශාල ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ ඔය සම්ප්‍රදාන කෝලක ධ්‍යාන භාවනා කරන. පළවෙනි ධ්‍යානෙ ලැබුවට වැඩිය ගොඩාක් වෙලා නැද වශී කරගන්න. වශී කරන්නේ නැතුව දෙකට යන්න. දෙකට යන්නේ පළවෙනි ධ්‍යානෙ ආදීනව යම් ප්‍රමාණයක් දැනගෙන. ඒක නිසා අදිස්ථාන කරලා එළියට එනවා. අදිස්ථාන කරලා ඇතුළට යනවා. මේක වෙන ඒක හොඳට එළියට ඇවිල්ලා මේක හොඳට නැසරේට් කරලා කාලා හපලා බලලා රස බලනවා. ඊට පස්සේ තේරෙනවා මෙන්න මේක මේ මේ ආදීනව තියෙනවා. ඊට පස්සේ දෙකට යනවා. අන්න එහෙම කවදාකවත් ධ්‍යානෙක ඇතුළේ ඉඳලා විපස්සනා කරන්න. ඒකවල ධ්‍යාන කැඩෙනවා. ඉලියට ඇවිල්ලා මොනයි කරන්නේ? ස්වාමීන් වහන්සේ තුනකට යන්න පුළුවන් කියන උපේක්ෂාවට යන්න බෑ තුන්වෙනි ධ්‍යාන දක්වා යන්න පුළුවන්. ඒක උපේක්ෂා භාවනාවෙන් තමයි හතරවෙනි ධ්‍යාන යන්න පුළුවන්. මෙත්ත කර්ම මොදිතා තුනෙන් තුන්වෙනි ධ්‍යාන යන්න පුළුවන්. ඊට පස්සේ උපේක්ෂා භාවනාවේ හතරවෙනි ධ්‍යාන යන්න පුළුවන්. ඒක ආනාපාන සතිය ධ්‍යාන පරිලෝකය. ඒක ප්‍රඥා විහාරය. වශයෙන් තමයි සඳහන් කරන්නේ. සමහර අභිධර්ම පොතේ සම්බන්ධයෙන් නාම රූප නිරෝධයෙන් කටිනිස්පර්ශය කියනවා. නමුත් අත්‍යවශ්‍ය කිව්වම කටිනිස්පර්ශයෙන් විපක්කම සම්පූර්ණ දිවිගේ ගතියේ නිසාන්නේ නෑ ඒකට පටිනිස්සග්ග මට්ටම් ගොඩක් තියෙනවා මේ කියන මේ විපස්සනා පටිනිස්සග්ග නැත්නම් නිවන් ලැබීමේදී කියන්නේ නාම රූප දෙකේ විරෝධය කියන්නේ නාමයාගේ ගෙවියාම සහ රූපයාගේ ගෙවිය. ගෙවියාම කියලා කිව්වහම උදාහරණයක් වශයෙන් ගත්තොත් දීපාරක නැත්නම් දීකඩක දිය සුලියක් කියනවනම් ඒ දිය සුලිය දීකඩේ මේක ලඟව ගන්න පුළුවන්. අපවල් දැන කියන ලොකු එකක් පොඩි එකක් ඒ දිය සුලිය නිරුද්ධ වුණා කියලා හිතන්න. දිය වුණාට පස්සේ මොකක්වත් වෙලා නැහැ. ආයෙ වතුරමයි. නිරුලිය කියන එකයි කුකුප්පිය විකුප්පිය නැතුව. මොකද මම කියලා කියන්නේ දේසුලිය. තැහෙන්න හදන ගතිය, තැහි ගතිය. මේ තැහි ගතිය තියෙන තාක්කල් දුක. ඒකම කියන්නේ ඔබ මේ අපිරින් කෙනෙක් ඥාන කෙනෙක් කරන්නේ. ඒ මමයා ඩිස්ක්ලේම් කරනකොට. ඒක අන්‍යනර්ථයි නාම රූපවල මොකක්ද වෙන්නේ? ඒ වගේමයි. ඒක මගේ නාම මගේ රූප කියන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක අවුල වැක්කත් පැත්තට දෙන්නත් ඇහුවද කිසි කෙනෙක් බාහිර බල කියන්න දෙන්නේ නැහැ. දැන් දැන්නේ තේමුණත් අහුනොත් එම අලුත් ප්‍රශ්න තියෙනවා මගේ කඳ තේමුණා මගේ උගල දුන්නා මට ඉතිකක් කොහොමද එන්නේ කියලා. මොකද කියදන්නේ නැත්නම් ඔය කවුරුද වැටට අහුනොත් ප්‍රශ්න නැහැ. ඒ වගේ නිරුද්ධ වීම සිදුවෙන්නේ නාම රූප ධර්ම අපි සංස්කාර කරගත්ත නාම රූප ධර්ම ටික තමයි. ඒ නාම රූප දැන් සාමාන්‍යයෙන් අපිට මල ගැදුරු කියාට පස්සේ මිනිහට පස්සිට ගන්න ඇස් ටු ඇස් සොයිද සොයිද කියලා. මේ පරිදි තිබුණු සැප මේ පාට සැප යනවා. මේ දෙකම ඇස්ලස් ඒක උනාට පස්සේ ආයේ ඒක පිළිබඳ අදහස දෙයක් නැහැ. මේක මගේ කියා ගන්නකම් තමයි. ඒ මගේ කියා ගන්නකම් අපි දැකන්නේ ඇතිවීමයි පැවතීමයි විතරයි. නැතිවීම දකින්න කැමතිද? නැතිවීම දැක්කට මේ නාම රූප වලට වෙන දෙයක් නැහැ. ඒක තිබුණ කන්ටපත් වෙනවා. ඒකට අයිතිවාසිකම් කියන්නේ නෙමෙයි. සංස්කාර කරගන්න කෙනෙක් දෙන්න ඒකට මොනවද ඊට පස්සේ දුකක් ගන්න කෙනෙක් නැහැ. ඒකම සුපෙන්තිය තමන්ගත් හිතක් තියෙනවා තමන්ගත් හිතක් තියෙන සංස්කාරයෙන් චේතනාවක් හිතක්කට වැඩි චේතනාවක් තියෙන්නේ මේ මේ කොටස මගේ කියලා අපි වෙන් කරගන්න. ඊට පස්සේ ඒක සැලෙනකොට අපිට දුකයි. මේක වයසට යනකොට දුකයි. මේක ලෙඩෙනකොට දුකයි. දැන් මේක මේ ලෝකේ පවතින දෙයක්. ඕක මගේ හිතියගත්තත් ඔය වැඩ ඔහොම යනවා කියලා මම විද්‍යෝග කරනවා. ඉස්පෙන් කරනවා. ඒ දාවියක් පොදු උපපාතියක් කරනවා. පැත්තට දෙනකොට අවුලට පැවුණත් අපිට ඒක පස්සේ ඉන්නේ ගන්නත් නැහැ. ඉතින් සර්වඥාන්තික තැනක සඳහන් කරනවා තුපත් බින්දක් අසුර කරගෙන ඉන්න පුරුෂේ මම දකින්නවා ඒ බින්ද වෙන පුරුෂයෙක් කෙරෙහි එක වසන. ඊට පස්සේ කල්පනා කරනවා මේක හරියන්නේ නැහැ. ඒ පුරුෂයාටවත් මේ මනසත් මේක තේරුම් කරගෙන බලාපොරොත්තු අතහැරලා ඒ පුරුෂයාටම දෙනවා. ඊට පස්සේ ඒ මොහොත වෙන කෙනෙක් කියන එක ඉඳපස්සේ ප්‍රශ්නන්නේ ගිල දැම්මම පස්සේ මම කවුරු එක්ක දෙයක් දැන් තමයි ගන්න. අර මගේ ගෑණි කියා ගන්නකම් තමයි. ඒ මනුස්සයාගේ කුයි කාර්යත්වය ප්‍රතිඋත්සවය හේරම මගේ වීති. ඒ හේරමත් එක අතන ගමනවා පස්සේ බුද්ධියනේ තේරෙන්නේ. ඊළඟට ඊළඟට පල්ලයන් පල්ලයට යන පල්ලයට පල්ලයක්. ඒක මගේ ක්ලේ ඩිස්ක්‍රීට් කරපුවම පස්සේ. ඒක කරගන්න බෑ ඉතින් කොහොමඩක්වත් බෑ නර්ම වෙනාවේ විකේනවා. <laughs> දැන් අපි අත නැවුවත් නැත්නම් ඔක කොහොම කරුවක්වත් ප්‍රියස්ත්‍රිය රිදෙන්නේ නමුත් නැරෙන්නේ ඉස්සෙල්ලා මේක කරනවා කියන්නේ මහා ආස්තික ධර්මයක් මහා විනාශ ධර්මයක් උච්චේත ධර්මයක් කරනවා උදාහරණයක් බයි ගන්න පොඩ්ඩක් ඉස්සර කළා බලමු කොහොමඩක්වත් දෙන්නේ මේක සංස්කෘත ලෝකයක් තියෙනවා සංස්කෘත ලෝකයක් මේ ලෝකේ මාසරු කියලා જાතියක් තියෙනවා ඒ මාසුර හොඳට ඕම දන්නවා මරණයේදී Tamange වස්තුව නන්නාඳුන කෙනෙක් අතරපත් වෙනවා ඒ තියෙද්දි මම අනිවාර්යයෙන්ම නන්නාදන සනකට බාඩපත් වෙද්දී ධාමකටවත් යොදන්න නැතුව මේ වස්තුව රැස්කරන මිනිහම දෙන උතුම් දාන චේතනාවක් කියලා කියනවා. මේ දන් දෙන මිනිස්සු හරිම මසුලෝ. කල්ලාතුම මිනිහා තමන්ගේ දෙකර ගෙදර ගෙනියන්න පින් කරගන්න. ඒ නිසා දාන දෙන මිනිහා අහු මසුලෝ. අර කිසිම මේ කියන්නේ දානකටවත් දෙන්නේ නැතුව මේ වස්තු රැස් කරලා මරණයේදී සියල්ල දෙන්න බව දැනගෙන තවත් මසුරු සංකල්ප මනසගේ තියෙන දෙන්නේ දාන බොහොම වටිනවා ඉතින් ජෙනුවින් වැඩේ නේද දන්න හොඳම අප්‍රිය දායකයක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, දෙන්නේත් නැහැ, දන් දෙන්නේත් නැහැ. ඒක රැකගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ මේ ක්‍රිය කියන්නගෙන වෙන්නේ ඒක කිසි ජීවන්තක් මම වෙදි සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක කල්ලාදෝ කරලා බලමු. මේකට කියනවා අල්පේච්ඡ ජීවිත, අපිස් ජීවිත ආදී කියන්නේ ඔය කාගවත් බනහල වැඩන්නේ බොහෝ බලනවා. මේ ශරීරයට හෝ මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම. අනිවාර්යයෙන්ම දී ඇති කිය. ප්‍රෝතිය සලක කරන විතර ධර්ම කරන විලා කරනවා. ඈ? ඒක තමයි. ඒක මම හිතා නැත්නම් ඒක හැබැයි ආ ඒ කියන්නේ යත්තේ ඉරේසියක් ගන්න හංසෝපහතායත ඒසපත්තේ නිබ්බාන කාරම්භෝතේ නිවිච්චති කියන ධම්මගත ගාතාවක් නම් කියනවා. පැලිච්ච භාණ්ඩයකට උපමා කරන තියෙන කතාව. ඔව්. අනිත් විදිහට කොහොමද මේ ආපස්සට බැරි වුණා ප්‍රාමේ මම කැමති නැත්නම් කියා නිත්‍ය සංඥාවක් තියෙනවා ඒක තිබුණ දේ වෙනස් කියක් වඩපත් වීම. නැසීලපත් වීම නිසා මම කියාගෙන හිතුවොත් ඒක දුකක් ඇති වෙනවවත් මම කියලා කිව්ව නැත්නම් දුකක් නැති වෙනවා දුක් සංඥාවක් තියෙනවා. ඒ වගේ මේ වගේ මෙහෙම ගන්න තරම් හරපොද්ද කියලා. මේ එසෙන්ස් එකක්. මේකේ සාරයක් නෑ. කොයි එකවත් නෑ කියලා අනත්ත කියනවා. මට ගවන් කරන්න බෑ. අනිවාර්ය බෙල්ලි එක තමයි අනත්ත කියලා. ඉතින් ඔය කියන සංසිද්ධිය මට හරියට මතක නෑ මම කෙනෙක් වුණා කියලා ප්‍රශ්නයක්. ඉතින් අනිත්‍ය සංඥාවක් දුක්ඛ සංඥාවක් තමයි තුනේ ඕන කරන්න කියලා. ඒ මම කියන හිතේ මෙතන ඒක ඉතින් ටිකක් ගැඹුරුයි. ධමකට ගාතාවක් තියෙනවා සචේනේ වේති අසාන අත්තාන කංසෝ පහතායත ඒකපත්තු නිබ්බාන පාරම්භෝතේ නවිති කියනවා. දැන් අර දින ගාන්ඨාරය කියන්නේ. ඒ ගාන්ඨාර දෙන්නේ එක ඒක ඝන කංශ භාණ්ඩයක්. ඒකට ගහපු ගමන් ඒක නින්නාරු වෙනවා. ඒ නින්නාරු දෙන්නේක ගන්න ඉස්සෙල්ලා අපි කොහොමද කියලා බලන්නේ අරගෙන පොඩ්ඩක් තට්ටු කරලා. තට්ටු කරලා බලනකොට ඒක කැඩිලා නැත්තම් නින්නාරු. කැඩිලා තියෙනවා නම් මොකද? බොල්ලම. ඉතින් මේ බොල්ලම. ඉතින් දැන් අපි කියන යම් කිසි කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය කැඩලා ගිහිනකෝ හයියෙන් දෙනකොට තට්ටු කරපුව ගමන් ගොඩක් සබ් වෙනවා. යම් කිසි කෙනෙක්ගේ සක්කාය දිට්ඨිය පුපුරනවා නම් ඒකට ගහපුවාම කට මේ සාරම්භයක් නෑ යන්නේ. එකට කිසිමක් එන්නේ නෑ. යකින් ඔබ කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ හැසිරියක්. මේ කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ සිද්ධියක් මොකද ඒක නිවනක්. එහෙම නැතුව වෙනවා ඉතින් කටුගලෝකේම කවුරු හරි ඔබ දන්නවද කවුරුත් එකට මෙයාව කියලා මම කවුරුත් හිතන්න මට කටුගලෝ කියලා උපදිනවා ඉතින් අර සක්කාය දිට්ඨිය නැතිව හිතුච්ච මනුස්සයෙක් වෙනවා මේක කටුගලෝ මනුස්සයයි මොකද ඔන්න කටුගලෝ බලන්න නැත්නම් කරගන්න කියලා කරපදින එකට කියන්නේ ඉතින් සත්‍යතම මේ හික්මීම කිපිච්ච කංශ භාණ්ඩයක් වගේ කරපක් සත්‍යේ නීලේසි අත්තාන යම් විදියකට හැසිරෙනවද කංශෝපාතයතා අංශ භාණ්ඩයක් උපහාත කන්නා ඒ අංශයේ ඉතින් හැදිරිය. ඒකත් මන එහෙම ඔබට නිවනක් වෙයි. මොකද ඔබේ පටිච්ච බැඳිලා. බෙන් කවදාකවත් මේ මනසට එකට කියවනක් එන්නේ. ඒක හැදෙන්නේ ඕනේ අපි මේක ඒකට අන අංශ භාණ්ඩයක් වගේ නෙමෙයි. පැවිච්ච එකක් වගේ බොරු හැදී නිකන් දැක්කට නොදැක්කා වගේ පොත් එක්කම ඉන්නේ. මොන්නේ වගේ නෝන්දල් තමයි. සිරිවිලිස් කියලා මම කියන්නේ. මම සිරිවිලිස් සිටිසන් ජෝන් කියලා කියන්නේ. මේ කවුරු මොනවා කරුවත් තියෙන කරන්නේ නැහැ. ටැක්ස් කාර්යයක් ඇවිල්ලා ඇවිල්ලා යනවා. පොලිස් කාර්යයක් ඇවිල්ලා ඇවිල්ලා යනවා. කවුරු ගාවත් මොන ඔක්කොම තියෙනවා. අපි නෑ නේම පරිවසන. ඊට අමතරව ඒක තමයි නනංකාරකම් හයිය තියෙනකම්, අම්බුකාරකම් නිලේ තියෙනකම්, ආඩම්බරකම් ගල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලදී යනකම්. ඉතින් මේ මෙලදී ඉන්නකම් අර තුන තියෙනකම් මේ මනසත් එක බේරලා ඉන්න බෑ. මේක බොහොම ඒ සල්හයත් කියන තාක්කල් කිසිම අත්පයින්නක. ආඩම්බර ගන්න කියන මොකද නිලේ කියන එක. ගණන් කා මේ නම්බුකාරකම් කියන සල්ලි කියන එක. ඒක නැති විදියට මොනවාක්ද බුදුහාම කියන්නේ මෙන්න කිපිලා ඔක්කොම ලබලා නැති කෙනෙක් වගේ හිතනවා. ඒක දුක දුන්නේ නැහැ. ඒක දේශනා අපිට කියන්නේ ඒක නිකන් අයියෝ මෙච්චර හම් වෙච්චරයි පාටියක් ගන්න වෙන්නේ මොනම නිකන් ඉල්ල පුළුවන් ද තියනවා නම් ඔක ඔළුවේ කියන්නේ නේද ඔක පැත්තක තියලා හරියනවා කියලා අපි ඒක ඔළුවලා විතර කටුසයක දාගත්තා වගේ පෙන්න දෙන්න තමයි ඉන්නේ මම ලස්සනද මේ හොඳයි නේද කියලා ඒක මට කිව්වට පෙන්නනවා ඉතින් ඒකට වෙන්නේ කාගරි සුවකෝ කියලා දෙන්න තමයි උතුම්ම දාපොන්කොට නෙවිලවදී ඒ නිසා අපි අනවශ්‍ය මේ කියන දේ දේලා ගන්න කැටි කැටි කන්ද බාන්දයක් අද පුරුදු කරන්නේ නැත්තම් ඇත්තටම බැලුවා අනුමන්දලේ පාවිච්චි. ඇත්තටම නිකන් බය ආදි වචයක් නෝදල් වචයක් තියෙනවා. ඒක නැත්නම් මේ අර බුදු දේශනා කරන අනිත් ඇස්සත් නමුත් අන්ධෙක් වාගේ, කන්නත් වෙනකොට දීරෙක් වාගේ, ඥානෙ තුනේ තුනේ නමුත් දුම්බලෙක් වාගේ, කොන්දරම් දෙන්නත් කොන්දරම් කෙනෙක් වාගේ. අන්තිම බැලලා මලමිණියක් හරි වගේ වෙලා ওই පිළිසෙන් දෙල්ල හිතපන් තුත්තයි අපිට බුදුහාමුදුරනේ අතේ අතින් කියලා දෙන උපදේශය. ඒ කියන්නේ මේ වගේ මේ පහදේ ඉගෙන ගන්න ගන්න දුරයි යන්නේ. අපිට බොහොම ලේසි වැඩේ. ඔය ඔය කතාව වගේ නෑ නේද? සාමාන්‍යයෙන්ම <laughs> අපි පාය අපි ප්‍රැක්ටිස් කරනකොට තමයි මම දේවල් වෙන්නේ. අර කතාව ඉස්සරහට දැම්මහම ප්‍රැක්ටිස් එක අමතක වෙනවා. ඒකෙන්ද සානසිකව වගේ ගාන්ට අතර කරලා තියෙනකොට ගැවුම සබ්ජෙක්ට් ඉන්නේ නෑනේ. මුන්න අර ශබ්ද කරන නසකල වැඩේ කරනකොට કોઈ කිසි බාධාවක් නැහැ කියලායි මම මම කියන්නේ. ඒක තමයි නිවන බුදුහාම කියන්නේ ඒකපත්තොසිනිපයි. ඒක තමයි මේ වෙලාවේ නිවන. නින්නාද දෙන එක තමයි ශබ්ද බල සක්කාය දිට්ඨිය කියන එක නාමේ ලකුණු. මම දන්නේ මම හරි උත්තර දුන්නා කියලා. ඒ ගෙදර ගියාම දැනගන්න. පාස්කෝඩ් බාලුවට ලොම් දාලා නැත්නම් ඒකට තීන්දුව දාලා නැත්නම් ඉතින් එහෙනම් දැනගන්න වැඩේ වෙනවා. මට හුනේ ප්‍රශ්න කීපයක් නේ. මේක තමයි මට දෙන්න පුළුවන් උත්තරේ. මේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න මේ දේ විසඳන්න දෙන්න එපා. ඒක ඒක ඉන්න කරගන්න. අපිට ඉන්න ධර්ම සාකච්ඡාව. අපි මේ පෞද්ගලික තුන් ප්‍රශ්නයක් නෙවෙයි අපිට. ඒක ඕගොල්ලෝ ඕනේ කරනවා මේ ධර්ම සාකච්ඡා කොටස තමයි. ඒක තමයි. එහෙම කියන කැටිකට සාක්ෂි පාන්නේ ශයා කරා. සම්ප්‍රදායන්ට විදිරේ ඉස්සරහට ගියත් මේ මමත් මමත් ගියේ කියලා. මමත් ඉස්සරහට ගියේ ගියේ කියලා. තේරෙනවා තමයි. ජනවාරි 3 වෙනිදා අපි පටන් ගන්නවා කාන්තාවන් සඳහා. ඒ අවුරුදු 46කට පස්සේ ඒ බ්‍රේකින් රෙකෝඩ් රිකිටෝ දවස් 10 රිකිටෝට අපි ඉන්වයිට් කරනවා. දැන් හැබැයි 14ක දවසට කාන්තාවන්ද සිල්ලක් සිල්ලක ගන්න දැන්ට අවස්ථාව දීලා ගිය ඔක්තෝබර් නොවැම්බර් දෙකේ මම කරලා අවදි සම්බන්ධ ඊයේ පොයි දවසට ඉඳදී ඒක දිගට යනවා ඉතර ඒකටත් ගත පිළිමය විතරයි දැන් කාන්තාවන් සඳහා ඉඳ දෙනවා ඉස්සරහට ජනවාරි 3 13 කරේ ට්‍රිප් එකක් තියෙනවා පෙබ්‍රුවරි 10 21ක් තියෙනවා 25 මාර්තු 3 10 වෙනකන් කරේ ට්‍රිප් එක තියෙනවා ඉතින් ඊටතෝ ඊට පස්සේ ඒකයි මම කියන්නේ ලබන අවුරුද්ද මේ මෙතන මේ නිව්සීලන්තෙන් එන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි ඒ වැඩ පටන් ගත්තා. ඒ ස්වාමීන් වහන්සේ දෙලක් ඒවට වදිනවා ස්වාමීන් වහන්සේ මම රිට්‍රීට් කරනවා. මම මම පදනම් කරගෙන තමයි රිට්‍රීට් කරපම ඕගනයිසලා. ඒකකොට අනිවාර්යයෙන්ම ආරම්භ වෙන්නේ. පස්කාරී දිගටම ඉන්නවා. ඊට පස්සේ අපි දිගටම කරන්න හදන්නේ ඇත්තටම මේ තරම්ම වෙස්ටර්න් ලෙවල් එකේ පහසුකම් දෙන්න බෑ. නමුත් අපි උත්සාහ කරනවා බුලුවන් තරම් මේ මට්ටමට ගිහිලා මම එළියනවා නේද? අනිත් කටට ඇවිල්ලා අරන්නේ ඉතින් දැන් මෙහෙනම් ඇත්තට මේක හම්බ වෙනවා. මේ අරන්නේ දසුණා කියන එක කාටත් ෆීල් කරන්න පුළුවන්. දැන් අනිත් තැන් වලට ගියාම ගොක් කරලා හරි අමාරුයි ඒක. ශුන්‍යagaraපත් විතර ආරකට ගියාම ඒක ඒකත් හම්බ වෙනවා. අරන් ඉලා කියන. ඒ නිසා අපි කරන්න හදන්නේ මේ ඉස්සරහට ඉන්වයිට් කරන්න යන්නේ. පිරිමි අය සඳහා ඕනම වෙලාවක 15 වෙනිකට විතර ඉස්සම් තියෙනවා. දැන් තමයි ඒක දිගටම යනවා. සුනාමියෙන් පස්සේ ඉතින් 15 දෙනා හැමදාම ඉන්නවා. සුනාමියෙන් ඉස්සෙල්ලා වැඩි කාටකද දැනෙලා තිබුණේ නැහැ. සුනාමියෙන් පස්සේ පිළිලා හැමදාම. ඇත්තටම වෙබ්සයිට් එකක් දාන්න නැති වෙන්න ප්‍රතිපත්ති වශයෙන් තීන්දුවක් කරන් තියෙනවා මොකද එතකොට ඇඩ්වර්ටයිස් වෙනවා අපි අපි කිසිම දැනක මොන විදිහින්වත් ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ ඒ නිසා දැන් මෙහෙ කරනවා නම් අජන්තා දයා ප්‍රතිඥාම ඉක්මනලා වගේ කට්ටිය තුලින් තමයි එන්නේ මම යන යන හැම තැනකම කවුරු හරි වගේ ඕගනයිස් කරන කෙනෙක් ඉන්නවා අපි ඒගොල්ලන්ට දෙනවා ඕනේ නම් සෙන්ටර් එක බුක් කරලා ඕගොල්ලන්ට ඕගනයිස් කරලා හැකි එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ මේ අත්‍තරම ජෙනුවින්ලි භාවනා කරන කට ඉන්නවා ඒක කරන්නේ ඉතින් මම එනකොටත් මේ ජූලයි 9 21 අතර පිටිච්චයක් ඉන්ටර්නැෂනල් අපේ ඕගනයිස් කරගෙන යනවා ඒ ඕගනයිස් කරන මහත්තයා එන්න හැදුවා ඉන්න බැරි වුණා මේ අමන්න ප්‍රශ්න නිසා ඊට ප්‍රශ්න ඡායා කිව්වා ස්වාමීන් වහන්සේ කවුරු හරි දන්නවනම් ගෙදර ඉන්න කට්ටියට මාස් කරලා ඉන්නේ අපි ජූලයි ජූලයි වල ජූලයි වල ඉන්ටර්නෙට් ටිකක් කරනවා කියලා. ඉතින් මම ඇත්තටම කරන්නේ මේ සඳහා විශේෂයෙන් කියන්නේ මේ වැඩ කරනකොට සංවිධානය කරන කට්ටිය දැන් ඔක්කොම පියමක් කියලා ඉවරයි. අපි ඒගොල්ලෝ දාලා තියෙනවා වෙනම පූල් එකට. ඒගොල්ලන් කියනවා මෙහෙම අපි තැනක් හදුවා, අපි කරනවා, හවල් දවසේ, හවල් තැන, හවල් දවසේ යනවා කියන. ඒගොල්ලෝ දාලා ගෑන ඉන්ෆර්මේෂන් තියෙනවා. ඒක මේලින් ලිස්ට් එකට වැටලා තියෙනවා. ඒක මම දන්නේ නැහැ. ඒ අරුණ මහත්තයා තමයි කරන්නේ. ඉතින් මම කියනවා මෙතන ඉන්න කට්ටියට එම සම්බන්ධ වෙන්න ඕන නම් මේලින් ලිස්ට් එකට මට ඊමේල් ඇඩ්‍රස් එක ලියලා තියන්න. ඒකට අරුණ නැත්තම් මේ තුන් දෙනා මාර්ගෙන් ඕගොල්ලන්ට ඕන වෙලාවක ඊමේල් එකකින් රික්වෙස්ට් කරපු ගමන් මම කරන්නේ ඒක ෆෝවර්ඩ් කරනවා මේලින් ලිස්ට් එකට. දැන් ඇත්තට ජනවාරියේ කරන්නේ මෙල්බන් කට්ටිය. පෙබරවාරි 10 20 වෙනි කෙනෙක් පෙරදිනේ මම උපන් කරන්නේ පන්සල කට්ටිය. මේක 25 වෙනිදා මේ මාර්තු තුන දක්වා හය දක්වා කරන්නේ ධම්මවිදයේකේ දැනට මාසික සැරයක් හම්බ වෙන කට්ටිය. අපි එක එක කෙනෙක් බුක් කරනවා. එතකොට ඒකට අපේ ලෝක සත්‍යම කරේ. ඊට අපිට ඒ ඒ අයගේ ඒ අයගේ සම්බන්ධයක් තියෙනවා නම් අපිට ඒ ඒ කණ්ඩායමකට ජොයින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට මට පොයින්ට් ප්ලෑන් රික්වෙස්ට් එකක් ආවොත් මම මේ ඕගනයිසර්ට යොමු කරනවා. යොමු කරලා කියන මෙන්න මේ රික්වෙස්ට් එකක් තියෙනවා. හැබැයි මයිලා කිසිම ඉන්ෆෝමේෂන් එකක් නැහැ. ඕගොල්ලෝ කරගන්න කියලා. මොකද මම ගන්නේ නැහැ ඕගනයිසින් මම නඩ පටන් ගන්න දවසම කීයේ එකයි. දැනදී රික්වෙස්ට් එක කතා වැඩි කියලා චෝදනාවක්. ඒකදී ඒක අපේ සෝමරතන ස්වාමීන් වහන්සේ තමයි මතක් කළේ මේ සම්මුතියවන්තු මොනවක්වත් කියන නිසා මම මොනවක්වත් කිව්වේ නැහැ. හැබැයි හැසිරි හැටි මේ මේ තරම් අමාරු හදාගත්ත රික්වෙස්ට් එක ගැලපෙන්නේ නැහැ කියලා. හොඳ දෙකෙන් ආපු දවසම අජන්ත මම කතා කරලා කිව්වා මේක පිළිබඳව අපි ගැළපෙන්නවත් වෙන්නේ කතා කරනවා. ඒ වගේ මම ඒ වෙලාවට ප්‍රකාශ කරා ඒක මම බලන්නේ සංවිධානය කරන කට්ටියගේ ලකුණු කැපෙන තැන. පිට කතා බහ කරන්න ගත්තොත් මොකද මාත් මොනවාක්වත් ප්‍රශ්නයක් කියන්න බෑ මම උදේ ඉඳලා හැන්දවෙනකම් කරන්න කතා කරනවා. ඒ නිසා මම කතා කරන්නේ ආදර්ශයට අරගත්තොත් ඔබ වහන්සේ කතා කරන ගමන් අපිට එපයි කියලා කියන්නේ. නිසා මට කියන්න හැකි ඕගොල්ලෝ මේ කැප කරන්නේ පුංචි කැපිල්ලක් නෙවෙයි. සුකුට ඒක ලැබෙන්නේ වෙලා මේ පොඩි ළමයි වගේ නිකන් සතපය 10 වැඩ කරන්න පටන් අරගත්තට පස්සේ මම නම් යයි. මම අපව වෙනවා නිලා හෙටත් පටන් ගන්න සික්කිට ගන්නවා. ඒකෙත් ඔය ප්‍රශ්න පුළුවන් මම කියන්නේ නිසා සංවිධානය කරනකොට දැනගන්න ඕනේ මේ තමන්ගේ පිළිස කීවා අහන්න නැති කටේ කීවා නාහන කටේ කියලා මට ඒක කරන්න. හැබැයි මම දන්නවා මේ පිච්චිකේ යෝග්‍යතාව හම්බෙන මෙසේජ් එකේ ප්‍රධාන අංගයක් තමයි පිළිස හැකිරෙන හැටි. ඒකෝකට ඒ ටයිම් ටේබල් එකට දාව කරලා නිස්සද්දව Tamange වැඩ කරනවා නම් අනුදුතු කාට වුණත් ඒක හරි ගෞරව සම්පූර්ණයි. ඒ නිසා ඒක කිසිම ගහ පඬක පොල් ගහ ගන්න දෙන්නේ කියලා යන හැටියෙන් තේරෙනවා. කතා යන හැටියෙන් තේරෙනවා මේ යන්නේ පොල් ගහ ගන්න කියලා කරන්නේ. ඒක පටවනකට වැඩිය සමතුලව මේක හිතට වද්දා ගන්නවා නම් ඒක තමයි වඩා හොඳ. සන්නත වෙන අමතක වෙච්ච ප්‍රශ්නයක් තිබුණා. ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. සන්නන්සේ බුද්ධාචර්ය වාමන කරනකොට ඒ සන්නන්සේගේ සෑම දෙයක්ම පිළිගන්න කිව්වා. ඒ කියන්නේ හොඳදී භාවනා කරන ඒවා වර්තමාන මොන භාවනාව කරන හැටි දුරේ අපි මේ හැකලීම තමයි සන්නන්සේ කරන්නේ. ලංකාවට සංසාරංශේ නිවින් හැදීම කරන්නේ ආසස් ප්‍රසවාසය තමයි අපිට කියන්නේ අනිත් ප්‍රදේශ දෝමගේ තමයි ඔකට යම් හේතුවක් තිබෙනවා සමාවෙන ප්‍රශ්නේ හොර ප්‍රශ්නේ හොඳයි නමුත් මගේ අරමුණු බන අහන්න නැති එකේ වටිනාකම කියන මම නදාම කියන වාඩි වෙලා මතු වෙන දෙයින් පටන් ගන්නවා මම නිදර්ශනයක් වශයෙන් ආනාපාන ගන්න ඕන දෙන්නේ නැහැ කියන වචනේ කොහොමද දාන්නේ කිසිම දෙයක් නැහැ ඕනි වෙබ්සයිට් එක ගන්න ඕනි දවසක ඉන්ස්ට්‍රක්ෂන් දෙනකොට මම බලන්නේ මම ඒක වරද්දක් නැතුව කියන මොකද මට උදව් කරපු පන්දිසාන මම ගන්න වාඩි වෙලා මොකක්ද ප්‍රකට වෙන්නේ. මම කියන්නේ මෙතෙන් කියන්නේ කියලා. කතාව ගෙනියනකොට මම දෙක තුනක් නිදර්ශන ගන්න බැරි නිසා මම ආනාපාන නිදර්ශනයක් වශයෙන් ගන්නවා කියලා කියනවා. ඉතින් ඕක තේරුම් ගන්න බැරි නම් සෝරි බයලා. සමාවෙන්න පිළිගන්න. ඈ? පැහැදිලිව මම කියනවා මොකද ඒක ඒක නොකළොත් මොකද මේ මේ කේස් එකේදී මේ නැත්නම් ඥානාරාම ස්වාමීන් වහන්සේ මට දෙන්න ඕන දේවල් සම්පූර්ණ කළා තිබුණා. ගුරුම ස්වාමීන් වහන්සේ තමයි මේ හදපු බාණ්ඩේ කැටයන් කොටනවා වගේ අන්තිම රිෆයින් ටික දැන. ඒ දානකොට පිළි නැකිලි මල්ලලා තමයි මට කියන්නේ. අල්ලන දේ ළඟ ගිය ඔබ භාවනා කරන එක විතරක් මදි. ඔබ කියන දේ කියන මනුස්සයන්ට තේරෙන දාන කියන්නේ. මෙන්න මේ නැත් එකක් කියනවා මම කියන්නේ. මේක කියන ෆෝම් එකක්. ඉතින් ඒක කියන කෙනාට ඒ වාගේ අත්‍යන්ත ආදරයක් තිබු පිළිගන්නවා. ඉතින් මම දැනගත්තා නේද අම්මා හොඳයි කිව්වත් වැඩි, තාත්තා හොඳයි කිව්වත් වැඩි, එනිසා නංගියේ මල්ලියේ පවසුනේ දෙදෙනාම හොඳයි කියලා. මේ මං කියන්නේ වාඩි වෙන්න වාඩිලා ගමන් ඉන්න ඉරියව්ව දෙක දාන්න ඒත් භාවනාවක්. ඉන්නකොට වෙන්නේ නැතිලෙක් මත වෙනවනම් මම ඒක කියනවා. ආනාපානෙ මත වෙනවනම් ඒක කියනවා. හොඳයි කියලා. නැත්තම් ඔය ප්‍රශ්නේ ඔය මම මුලින්ම කතා කරන කින්දෝලස් මතක කරේ. ගොඩක් කණිර ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ළඟදී මේ වැදගත් මොකද දන්න මම මේ මේ ළඟදී මම පොත්වල ඉන්න උදාහරණ උදාහරණ ගියා පන්දම. ස්වාමීන් වහන්සේ මම ඉතින් හරි ඉතින් නෑ මාස අරගෙන මතක් ලැබුණා. ඊට ගියාට පස්සේ භාවනා කරපුවා ඒ සායදයක් උදව් කරලා. තව සම්පත් විතරෝගේ නැත්නම් භාවනා කරා මොනදම ඉන්ටර්වයුව කරන්න ගියාම උදාහරණ මම කිව්වා ඉන්ටේග්‍රේ නාම නෙවෙයි සාංශ ධම්ම ජීව හඳුරෝ කියනවා. මොකද්ද දෙන අරමුණ කියලා. ඉතින් කල් ආනාපානේ පින්දු යන්නයි කියනවා. ආනාපානට බලවැණි කියනවා. ඉතින් ගන්නත් එහෙම එකක් කියන්නේ නැහැ. කැමති දැන් තමන් කරන්නේ ආනාපානේ නේද කියලා. කීයට උඩ නැගිටින්න ඕන කියලා. අපි මේ කැඳි බාකනෝ දෙහතරෙන් ඉඳන් ගය දහයන්. ආයෙම කරන්නේ. දහතර පැය කීයක් බාන කරනවා. ඒ මම කරන එක නේද අහන්නේ ධම්මජීව හඳු උඹට මොනවද කියන්නේ කියලා. මම ගිහිල්ලා ඉන්නේ ඇත්තටම අර මාව නෙවෙයි ඉන්ටර්විව් කරුවේ. ඔබ වහන්සේ ඉන්ටර්විව් ලැබුවේ නමුත් මේ මිනිස්යාම හින්නකම් පිළිගන්න පිළිම කරා දැන් ගිහිල්ලා වෙන මොකද්ද කියනවා කියලා මට ආරංචි කියලා මාවලු හැක්කා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ කැමති නැද්ද ආපහු උරුම යන්න. ඊට පස්සේ අපි 2007 දැන් සතියේ මුළු කණිදාගම බුක් කරා කිසි කිසි ඉලියම ලැකලා මෙල්බන් කට්ටියත් එක්ක අපි යන්නේ ඔක්කොම ලැහැත්තිලා. ලැහැත්ති වෙනකොට පොලිටිකල් අත්හරියක් ගත්තා. ඇවිල්ලා මේගොල්ලෝ බය වුණා. ඇත්තටම මම දන්න බුරුමේ කතාව සම්පූර්ණ BBC එකයි Voice of America එකයි කරන දෙලමක් නැසක බුරුමේ මොකක්වත් නැහැ. මම හිතපු නිසා මම දන්නවා බුරුමේ මොනක්වත් නැහැ. ඔය සම්පූර්ණ information media එකෙන් කරන දෙලමක් කියලා. මම කියන්නේ ඒකට ඉස්සම කිව්වා ස්වාමීන් වහන්සේට ගිහින් වෙලා කැස්සක් හරි හෙම්බිරිසාවක් හරි මැත්ස් එක්ක හරි වැහුවොත් අපිට ප්‍රශ්න. හිතයි අන්නේ. ඈ? නෑ ඒක දැන් වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා මම ගිය අවුරුද්ද ගිය වෙලාවේදී සයදු ආව කැලිෆෝනියාවට. උදාහරණ වෙනම ටිකට් එකක් මට බුක් කළා මම ෆ්ලොරිඩා ගිහලා කැලිෆෝනියා ගිහලා දවස් තුනක් මම සයදුත් එක්ක ගියා. සාහන කරේ නෑ. ඒක පිටිකක පටන් ගන්න තිබුණේ. ඊට පස්සේ තමයි මට ඔබ වහන්සේ ඒ ශාසනයක වාඩි වෙලා ඉන්න දකින්න චිත්තේ පේනවනම් මට ලොකු දෙයක්. මොකද ඒ ශාසනයේ මුළු පණම යොදලා භාවනා කරන ආගම. ගණන් තියෙන ඔබ වහන්සේ තේරෙනවා. ඉතින් ගියාට පස්සේ ධර්ම මගෙන් දෙලින් ඇහුවේ නෑ. කියලා කියන හැබැයි මේ පිම්බීම හැකිලිම පැත්තක දාලා ආනාපානෙ කරනවා කියන එක ආයතන ටිකක් අලෙචි. ඒක මට වෙලා තියෙන මට ඥානගාමි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ආනාපාන. මට දැන් තේරෙනවා ඔය සම්මසන ඥානෙ ගන්නට පස්සේ අරමුණින් වැඩක් නෑ. ඒ සාමාන්‍යයෙන් යනකම් තමයි වාහනය පමණ. ඕනේ. ඉතින් ඒක නෙවෙයි සාමාන්‍ය අදින්කය බලන්නේ මේ අංග කුරුම් භාවනා කරන්නේ, මේ අංග ආනපාන කරන්නේ, මේක සිග්නල් කරන්නේ, මේක කුරුම ක්‍රමයේ කියලා. මම ඒ නිසා කියන්නේ මොනම දෙයක්වත් වුණා වාඩි වෙලා. වාඩි වෙලා ඉරියව්වට හිත දැම්මම භාවනා පටන් ගන්නවා. සනසලෙන් තව කරක් කියන්නේ ඒ ගැන අවබෝධයක් තිබුණා සනස කියන දේ ගැන. ඒක හේතුව ඕකේ ආරම්භය ඔක නෙමෙයි. පුරක් වෙලාවට මේ යම් යම් පුතුකාණ්ඩේ ඒගොල්ලන්ගේ සාකච්ඡාවලදී වාද විවාද කියලා කියනවා. මම බඩපින් දෙන කෙනෙක් කරන්නේ උඹලා මේ මොකද්ද කරන්නේ මේක තමයි ලොකු අරගොල්ලන් කියනවා මේක තමයි ලොකු ඊට පස්සේ දීලා මම කියුවා දයයිය කියලා දන්නවනේ මේ ගැන මොකද කියන්නේ මමත් ජීව සානස කියන්නේ කොයි දේ කරත් අරමුණක් නේ අරමුණ අරගෙන තමන්ගේ වැඩේ කරගන්න ඒ වගේ මතේ වෙනස් වෙන්න පුළුවන් මම සාහනසින් ඇහුවේ මුත්තක් හරි chance තියෙනද බැරි වෙලාවත් ආනාපාන සතිය අර උදේ පිළිමයට වඩා මේ හොඳද කියන එක නිකන් මගේ හිතේ ඒකට මම උත්තර දෙනවා ආනාපානින් අනේ කරන සමථ විපස්සනා අධිකම ඇදලා තියෙනවා කුඹින ඇතුළෙන් විපස්සනා ගන්න ලද්දා පටන් විපස්සනා ඒකත් සත්‍යයක් අර ක්‍රම දෙක ගැන කතා කරන්න කියන්නේ සීීකාදට යනකොට නල්ල තන්දි පැත්තෙන් යන්නත් පුළුවන් රත්නපුර පැත්තෙන් ඉන්නත් පුළුවන් කියලා. මේ පැත්තෙන් අහපුවම අර පැත්තෙන් සම්පූර්ණ විරුද්ධ පැත්ත එනවා. මළුවට යනකොට දෙන්නම එක තැන තමයි. මළුවේදී අර පැත්තෙන් ආවත් මේ පැත්තෙන් ආවත් ඒක ප්‍රශ්නයක් නෑ. ගමන දුෂ්කරතාවය කියන්නේ අපි ගෙනාවු කර්ම ශක්තිය තමයි. අපි මෙතෙක් කල් ගෙනාවු රුචියන් සම්පිට අනුව. ඒකෝ මේ විදිහට මිනිස්සේ ගියාට පස්සේ ඌ කන දෙයි. මේ කියන්නේ මිනිහට තීන්දුව කරන්න ඒක ඔක්කොම යටි තියෙනවා මොකක් කන්නේ එක කන්නේ ඉදිරි පැන්න හදු වෙලාවේදී හොඳට කණ්ඩ හමුනාට පස්සේ දීර්ඝිය කාර්යයට තීනක තමයි අහුවෙන්නේ ඕක ඒකමයි කන්නේ ඉතින් ගෙදර ගිහිල්ලා බලනවා ඇත්තම මේ කාර්යයට කාට මිනිහා කිව්වේ ඒක ඇත්තම කනවා නම් අවශ්‍යයක් තියෙනවා විශේෂ කාර්යයක් ඒ කාලා කාලා ගෙදර ගිහිල්ලා කියනවා අර මඟුල් දෙක ගිහිල්ලා මම ලවුත් තුනා අපරාධේ ගෙදර ගෑනිත් ගන්නවා මේ මේසෙ ඔක්කොම දිනකට කණේ එක කොයි දෙයක කන්නේ කියන එක මොනම තාලකවත් වෙනස් කරන්න පුළුවන් නෑ ඒ නිසා අපිට වෙන මේකේ අරලා මෙන්න ආනාපාන තියෙනවා මෙන්න පිළිවිහැකිරීම තියෙනවා අන්න මෛත්‍රී භාවනාව තියෙනවා ඔක්කොම අරලා තියලා අර පොඩි උන්ට ඉඳුල් කට ගන්න දවස් දෙන්නක් තමයි අමල ගත්තා. ඌවන මේ කොරනවද මන් දන්නේ නැහැ. හරි මං කියන්නේ කරන හැටි දන්නවනේ. දන්නවා. කුච්චිය කැමති ඔක්කොම දේවල් ගැන මට ගිහින් තියෙනවා කොල්ලා. ඉතින් මේ කැමති දේ අල්ලනවා. ඉතින් අල්ලුවට පස්සේ කියනවා ආ චිත්ත පාසයන් පිටිය අල්ලනවා නම් මේක චිත්තකාරය කියලා. කාකට පිටිය අල්ලනවා නම් කියනවා කයි ඉතින් මේ කෙනෙක් කියනවා. ඒ දේ කෝපුණත් අර ඔක්කොම කියලා නැද තියෙන දෙල්ලම තමයි මේ මඟු මේ සංඛාර කියන්නේ අතෝ මේකක් වගේ. අපි කන්නේ අපිට වෙන්නේ. මේක නම් ඔක්කොම දෙතියි. මම තමන්ට ගැළපෙන එක තමන් තෝරගන්න ඕනේ. දැන් බබාවන් ඇතිනේ බබා හම්බු වෙන්නේ. මගේ යාළුවෙක් ස්වාමීන් වහන්සේට හම්බෙන්න බැරි ධනෙ දිගමද. එයාට කරන්න බෑ යන්න කන්නත්. එයා කරන්නේ සිද්ධිය. අනේ වඩින් ගෙවයි. නෑ නෑ. ජස්ටින් ගෙවයි. ඒවිලා කිව්වා සමහර අවුරුදු තුනක් බලන්න ගියා. මොකද කාටවත් තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ විතරයි ඉන්නේ. මම කරන්නේ මෙතන. ඉතින් මොහොතෝසල මම කෝක පන්න ගලින් කොහොම හරි ආනාපානෙන් ගියත් එකයි පින්දිනාකින් ගියත් එකයි මේ මට්ටම් පෙන්නට පස්සේ කොහෙන් ගියත් එක හැබැයි අනු පරියන්කේදී පටන් ගන්න නම් අර ගත්ත අරමුණ තමයි ආනාපානෙ පටන් ගන්න ආනාපානෙ පටන් ගන්න පින්දිනකින් පටන් ගන්න පින්දිනකින් පටන් ගන්න මේ කියන්නේ ඩීසල් වාහනයක්ද පෙට්‍රල් වාහනයක්ද කියන එක ලයිසන් එකට ප්‍රශ්නයක් නැහැ කාර් එක ඩීසල්ද පෙට්‍රල්ද කියන ලයිසන් එකේ ලියන්නේ නැහැ ලයිසන්ස් දෙනකොට බලන්නේ වාහනයක් නම් ඒ ප්‍රයිවට් නිසා මේ දෙකම වාහන විතරයි. ඒකේ හරි ගුරුකුලමක් තියෙනවා. මේ සම්බන්ධව. ඉතින් මම සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක බැලුවොත් ආවහුණා කියලා තියෙන ගුරුම පණ්ඩිත සාංශකගේ හින්දි ශාකලෙන් පිළිබඳ ගුරුම සාංශකගේ. ලංකාවේ කියොත් යන ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉගෙනගත්ත ආනාපාන ගන්න කෙනෙක් කියනවා. ඉතින් කැමැති කෙනෙක් කැමැති දෙයක් තියාගන්නilla. අපිට තියෙන්නේ කාටවත් පොදුවේ ඇත්තෝ මේ ශාරී දීලා ගැනදි තනකින් කන්න කියනවා. ඇත්තම සන්නහට කියනවා නම් පොණ දවසල මට හිතනවා කිලිමක් කියන අර පොණ වෙලාවට අල්ලලා යනවා. ඒ කියන්නේ හොඳට ප්‍රොෆිට්ව දැනෙනවා කොණ්ඩේ කියනවා නම් දැතර දැන් දැයි. සමාධිය කියන මිනිහට ඕනනම් පිළිබඳ කියලා මොකද? ඕනනම් ආනපානෙකට මේක දෙන්න බාර කරගන්න. මුලදී දෙකම දැනෙනවා ස්වාමීන් වහන්සේ. පටන් ගන්නකොට ආස්වාදයට දෙනවා පිළිම හැකීමක් දැනෙනවා. ඉතින් කෝකටද යන්නේ කියලා තමයි හිතාගන්න. ප්‍රකටද? ඒ කියන්නේ දේශී උත්තරේ තියෙන්නේ මම ප්‍රකටද ප්‍රකට දෙන්න අපි ගන්න. යථාපාගතම් විපස්සනා විදිහට. ඒ ප්‍රකටදේ වැඩි වෙලා අල්ලලා හිටිනවා. ඒකේ ධර්මාන්තරගතව අපිට ගෙනාව කර්මානුරූප වෙනදී. ඉතින් සාකච්ඡා කරනකොට ඕම දේශී කල්පිනයක් වෙනවා වාඩි වෙලා. මොකද්ද ප්‍රකට වෙනකන් කරවන්නේ දෙකකට පැනලා යන්න බෑ. ලෝභන්නේ එපා. ලෝභයෙන්දොත් පැටලෙනවා. ඒකට රුචිය කියනවා. ප්‍රකට වෙන දේ ඉන්න. කරදර ඔබට කරදර කරනකොට කරදර වලට කරදර කරන්න එපා කියලා. නෝන් කබල් කබල් සිල් කබල් කබල් සිල් කියලා කියන නිසා ඒ අරමුණේ ඉන්න. ආවට පස්සේ මේක ඉතින් ඒ හරි. ඒක තමයි කරන්නේ. සාදු සාදු. මගේ අවසාන ප්‍රශ්නෙට උත්තර ලැබුණා. මම ඉවර කරමු කියලා කියන්නේ. නෑ මම කියන්නේ නෑ. ගන්න තල්ල ගන්න බලන්න. දැනහස එන්නට අන්තිමේදී ආනාපාන සතිය කරත් උදරේ එහෙම කරත් එක ස්ටේජ් එකකට ආවහම ඊට පස්සේ ඔක්කොම જાති දැනෙනවා. ඒක ධාතු මනසිකාරයට යන්නේ කෝකේද කියලා කියාට පස්සේ ධාතු මනසිකාරේ නෑ ওই જાති. ඔක්කොම හැරුණාට පස්සෙ තමයි සම්මුති හැරුණාට පස්සෙ තමයි ධාතු මනසිකාරේ පටන් ගන්නවා. ධාතු මනසට යනකම් මේක කට බඩ නාසය දිව කය කන ඔක්කොම තියෙනවා. ඉතින් යෝගාවචර එක්කම ටික හලාගත්තොත් තමයි විපස්සනා කරන්නේ. නැත්නම් සම්මුතිය පරමාර්ථයට වැටෙනවා. ඉතින් ඒක යන්න අමාරුයි මොකද සංසාරය පුරා බැඳගෙන ආපු දේවල් නෙමෙයි. දැන් ප්‍රශ්න උනත් මතුවේ මේක නිසා. නමුත් එහා පැත්තෙන් බලනකොට යට පැත්තේ ගන්න දෙයක් නැහැ. උඩින් බලලයට බලනකොට මේක දෙයක් නැහැ. නමුත් සමාධියක් හැකියාවක් ඇති වෙන ඉඳලා යට වෙන උඩ බලනකොට මේ අර එක ලෝකයක් මේක එක ලෝකයක්. දෙක මාරු වෙච්චාම පෙට්‍රෝල් වහන්නේ ඩීසල් දාගත්තා වගේ ඉතින් ඩීකාබනයිස් කරනවා. පෙට්‍රෝල් වහන්න පෙට්‍රෝල් දානවා ඩීසල් වහන්න ඩීසල්ම දානවා. දෙක මාරු කරන්න ගන්නවා. ඉතින් ඒක කියන හා හා ආනාපානෙ කරන එක පිළිදි වැඩිම කරන්න බා. පිළිදි වැඩිම කරන ආනාපානෙ කරන්න බා. දෙකම ඉන්නේ වායු කොටස බදාගෙන. දෙකම ඉන්නේ එකම ධාතු. ඊට පස්සේ දැනගන්න සම්මත තින්මින් හැකිලිමත් වෙලාවකට දැනෙනවා, පපෝ දැනෙන එකක් දැනෙනවා. හුස්ම නා කොහොම වරින් වර ඊට පස්සේ දැන් හැම දෙයකම විරුද්ධ බවක් ඇති වෙනවා සංවේගිකම ඇති වුණාට පස්සේ ඒක කොටු කරන්න බෑ කොයි පැත්තෙන් බැලුවත් ධාතු ධාතු සංස්කාරයක් විතරයි තියෙන්නේ That's what the teacher told me. කියන්නේ හරි ඒක මේ දැන් ලෝකේ කියලා කියන්නේ හැමදේම ඕන තැනකට ඇක්සස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකකින් හරිනේ. ඒකකට completely complete වයි කරපු meditation program කියන මාස තුනකට. මේකේ විපස්සනා ඩොක්කම කියනකොට මාස තුනක්ම කියලා තියෙන බානපණ පටන් ගත්තොත් මේක වෙන්නේ මේක වෙන්නොත් මේක කරපන් මේක වෙන්නොත් මේක කරපන් සම්පූර්ණ සීලයක් තියෙනවා. මෛත්‍රී භාවනාවට වෙනම සීලයක් තියෙනවා. ඉතින් ඒකේ හදලා තිබ්බට පස්සේ මේ යෝගාවචරයෙන්ට ගුරු රේඛෝ තැනකට බැඳෙන්න ඕනේ නැහැ. කියන්න පුළුවන් ඕන තැනකින් තොරතුරු ගන්න. ඒ තොරතුරු ගන්න ගියාට පස්සේ තොරතුරු වැඩිකම හැඳල් කරන්න බැරි වෙච්චාම එන්න පොක්කාරේ. ඉතින් ඒකට ඒ වලිසාන්ති කියලා කියන්නේ අපිට ගමනක් යන ක්‍රම දෙකක් තියෙනවා මැප් එකක් යන්න පුළුවන් ගයිඩ් කෙනෙක් ගන්නත් පුළුවන්. ගයිඩ් හැබැයි ටිකක් ගන්න. උන් කියන මේ පාරෙන්ජු තතෙන් යන්නේ කියලා. මැප් එක බලුවොත් අපිට හැම තැනකදීම මැප් එක චෙක් කර කර චෙක් කර කර යන්නේ. මැප් එක ලාභයි. උගයි තමයි ඒ නිසා ගුරුවරයෙක් හරියට අහුවෙච්ච දවසේ දැන් කල්යාණ මිත්‍ර දැක්කට පස්සේ තමන්ගේ ගමන්ට ගයිඩ් හම්බුනා වගේ මොකද මේක හරි මේක වැරදි කියලා හරියට කියලා දෙනවා. ඒක කීයක් කියලා කළා හරි ගමන්නේ ගයිඩ් හම්බුනාට ඒක කරන්නේ. ඕනකමද කියන්නේ මට බය කෙනෙක් එක්ක බැඳෙන්න මම කැමති නැහැ එක්ක යන්න කියලා. ඒකත් නරක නෑ. නමුත් ඒකට ඒකට අදාළ disadvantages එකක් තියෙනවා. ඇගෙස්ටිකේ කච්චි උගා කකමැති ගුරුවරයෙකුට බැඳෙනවා. ඒක නිකන් බැඳීමක් විදිහට හරිනවා. ඊස්ට් එක කියන කියන්නේ ගුරුවරයා හඳුනාන පස්සේ බැරි වෙනවා. ඊපස්සේ බර කියන්නේ ගුරුවරයා ෆලෝ කරන එක විතරයි. ආපේ කාන්තේ උඹ හරි මාර්ගයට යොමු කරයි කියන කල්යාණ මිත්‍ර වේවනේ 100 100ක් උඹට විතර හම්බ වෙනවා. ඒක නෙවෙයි කාම ඕපන් ඉෂුස්. ඇටැච්මන්ට් ඇටැච් වෙනවම නෙමෙයි සාමාන්‍යයෙන් මොකද දැන් අපිට වෙලා තියෙන්නේ දැන් එක එක එක එක අඳුරු දෙන්නේ වෙන වෙන උපදේශ නේ. එතකොට නිකන් අපි අපිට නිකන් කන්ෆියුස් වෙනවා. ඒකයි අපි කන්ති එක එක පුරුවරයෙකුගෙන් ෆලෝ කරන්න අපි කැමති ඒකයි ස්වාමීන් වහන්සේ. කවුද කවුද ගුරුවරයා කියලා තේරුම් අරගන්නවා කියන එක කිසිම කෙනෙක්ගෙන් ඇද්දා හිතන්න බෑ ඒක රිස්ක් එක. ඒක කරලා බැලිලේ. කියන්නේ දැන් ලංකාවේ මහන්දියකට ගියොත් චීන කඩ දිනවා. පොල්ලතු කඩ කියලා අලුත් හොටල් ජාතියක් තියෙනවා. පන්දි හොටල් කඩ දිනවා. ඒක හැම කඩේම තියෙන්නේ. කොයි එකද හොඳයි කියලා කාගෙන් හරි අහුවොත් කියන්නේ පොට්ට කියලා කාලා බලපන්. කිමුක උත්තර නෙමෙයි මොකද. ඉතින් අපි කාලා බලනවා. ඒක තමයි විශ්වාස කියන්නේ ෆයිලන් එරර් මෙතඩ් කියලා කියන්නේ. ආධුනිකයා මේ නන්හතර වීමක් තියෙන මේක ඉතින් ඇත්තටම මේ මනුස්සයාගේ වෙලාව එනකම් කර්මයේ ගෙවෙනකම් අපි හිතන ඥානය කියලා මෙතන එහෙම ඥානයක් නැහැ. ඥානයක් බලපානවා කාපු රාත්තල් ගන්න දැනගන්න එක මට මට කාලා තමයි දැනගන්නේ. ඉක්මනට මේක වැරදි කියලා තේරුම් ගන්න එක ලොකු ලාභයක්. කිසිම කෙනෙක් නැහැ එහෙම හරියටම මෙයා මගේ ගුරුවරයා කෙනෙක් අල්ලගන්න කෙනෙක් නැහැ. ඒක අමාරුයි මොකද මේ සෑහෙන දුරට ලක්මයි chance එක යන්නේ. මොකද ඒක මේ දඬුවම් කළ යුතු එකක් නෙවෙයි. يعني නෝ වේ අපි සම්මතයි මට තේරෙනවා කියන්නේ ආහාර කාලා උපකාරාන වුත් ඉස්සල ගන්නේ ඊට පස්සේ කී දෙනෙක් කරා කියලා. ඒක කාලරක් නෙමෙයි. ගැත්තකම අර ක්වෙස්ට් එකේ කියන්නේ තියෙන පස්සේ වටින ටෙස්ට් එක තියෙනවා නේද? ටෙස්ට් එක ටෙස්ට් එක දාලා ප්‍රතිඵලෙන්නේ නැත්නම් දුවල් පාරේකට බැලුව බැලුව ටෙස්ට් එක ස්ක්‍රප්ටියක් ප්‍රතිපලයක් නැති නිසා අතහැරියා ගුරුවරයාට කියත් අපිට ප්‍රතිපලයක් නැත්තම් වැඩක් නෑ ඒක තමයි. සම්මසන සම්මසන ඥානය කියලා විස්තර කරන්නේ අරක තමයි අර ඕනම අරමුණක මුල කර්මස්ථානයේ රූපෙත් යනක මුලමඳාවේ ලක්ෂණ ඉස්සල්ලා. හැබැයි අරමුණ අන්තිම කුඩා කොටසට කැඩිලා නැහැ. කලාප වශයෙන් කියන තරම් රික්කක් වශයෙන් කියන්නේ. කැඩිච්චක් වශයෙන් අන්තිම අංශුවට කැඩෙනවා. අංශුව කැඩිච්චාම මුලමදාගත් තේරෙන්නේ උන්කෝක්ම ඉන්ට්‍රින්සික් ඕගනික්. මේ පොදුවේ සබ්දයක් ආවත් ඕකේ නෝක යනවා. වේදනාවක් ආවත් ඕකේ යනවා. මොකද ආනාපානේ සතුටාවත් ඕක යනවා. කම්මැලිකමාවත් ඕක යනවා කියලා ඒන හැම දෙයක්ම මේ ස්ථිර වෙනසක් මේක ඇති කරන්නේ කළු වැලේ කියලා තෝක් වෙන්නේ කළු ඩක්කර කියන නකුව වගේ දෙයක් තමයි මේ ලෝකේ කියන්නේ කියලා තේරෙනවා. ඒ කියන්නේ අනිත්‍යත්වය ප්‍රධාන වශයෙන් ඍති වශයෙන් අන්තු වශයෙන් නෙවෙයි ඍක්ත කටිච්ච වශයෙන් කලාව සම්මස්නය සිද්ධ වෙන වෙලාව තමයි සම්මස්න ඥානය කියලා කියන්නේ. ඒකට සෝගාත්තේ ඉස්ලාම ගොරෝසු අනිත්‍ය කරාත්ම තේරෙනවා. මේක කොච්චර මේ වෙනසක් ඇති කරනවද කියනවනම් මේ යෝගාවචරයට දැනුම හත් වෙලා කියලා හිතන්නත් ඉන්නේ කියලා කියනවා. සම්මත ඥාන මට්ටමට යනකොට දකින දකින්නේ ඇතුළත පිටත හැමදේම අනිත්‍ය දුකනක් තේන නිසා හැබැයි එයා දන්නේ මේ අංශ වලට කඩලා නෙමෙයි මේ තේන්නේ රීත්ත කැටිත්ත වගේ කලාව සම්මස්නෝදී ඒ නිසා විශේෂයෙන්ම සම්මස්ඥාන ඉස්සලා සත්‍ය පරිඥානෙ උගෝදිනේ මේ රහත්තුන් අතර ප්‍රකාශ කරන්නේ ඒ තරම්ම බෙරලා නොදැක්ක ගැඹුරක් ඕන දෙයක පේනවා වෙනද වරනකොට මේ සිදුන සිමිලාරේ ලස්සන පැත්ත විතරනේ බලන්නේ දැන් ඒක වල නතර වෙන්න විනිවිදන. ඒ විනිවිදන අතරමඟ පස්සේ මාසෙට යමක ඒ කොයි ලක්ෂණදී ඉවර වෙනවා කියන එක වසංගන්න බැරි මට්ටමක් තමයි. ඒක සම්මසන අවස්ථාව කියලා තමයි කියන්නේ. ඒක මේ ගෝ පරිසංගෙන්න කියලා කියනවා. හුඟක් ගුරුවරු තමන්ගේ ශිෂ්‍යෝ පිළිබඳව අධික්ෂේපයට යනවා. ගුරු ගෝ ශිෂ්‍යෝ කමටන් සුද්ධ කරන කියන කතාවල්. බුදුන්තරන් අව탁ෂේප කරනවා. ඒ ශිෂ්‍යයන් කියන්නේ කියනවා අධිතක්තිරෝට යන්න එපා ගිය ගමන් පක්ලේශ වලට අවුල. අවතක්තිර කරන්නේ නැවත නැවත පරීක්ෂා කරනවා. නැවත නැවත පරීක්ෂා කරනවා. ආධුනික එක්කෙට දැන් මේ බිකිනස් මයින්ඩ් කියලාගෙන නිසා සම්මතන ඥානෙ ඒ කායන මානසිකාද ලියන ගුරුතුමන් දත්තොටක්. ඒක සමහර දැන් ටික ලීක් වෙලා. ඒකදී සම්මතන ඥානට විශාල වලින්ක් තියෙනවා. තුන්ලා දිවිතර මෙතෙන්දී මේ කරන ප්‍රකාශන හැදිට ගන්න බොරුත් නෙවෙයි ජීවිත ඉස්සල්ලාමත් ඒක දැක්කට පස්සේ ගෝ වෙනකොට මේ භගවන්‍යතා කියන්නේ භාවනාවේ සත්‍යපක්ෂය. මේ ඒකේ පැනපු ගමන් ආයෙ තේරුම් අරගන්නවා මං හිතේ වැරදි දෙයක්. පුංචි දෙයක් ඕවර් එස්ටිමේට් කරලා හිතියේ. පුංචි දෙයකින් මුළු චිත්‍රය නවාරන තිබුණේ කියන එක තේරෙනවා. ඒක තමයි ඊගාවට ඒ කාංකා විතරන මන්තාමග්ග ඥාන ගහන විශේෂ දෙකෙන් තමයි මේකෙන් වෙන්නේ අධිකක්ෂේරුව කපලා දාලා. හරියට මොඩරේට් මොකද ඉන්ටර්මීඩියට් ලෙවල් එකට ගන්න මේ හරියදී කියන්නේ මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි. ධිට්ඨි තේරෙන්න පටන් අර ගන්නවා ඒ අනිත්‍ය වෙනකොට මේවුන් කරදර කෙනෙක් ඉන්න බෑ. හැම දෙයක්ම නැති වෙන සුළුයි ඒ මට්ටම එනවා. හැබැයි තාම මේක හරියවැරදි මාර්ගයක සැකදු කියලා නෑ තාම. ඒ නිසා මේ ආදී තක්සේර කළා මම රහත් වෙනවා සෝවාන් වුණා මට අනුන් කියන දේ ඇහෙනවා මට දුయ్య කියන දේ ඇහෙනවා මට පේන කියන්න පුළුවන් අන්මතර දෙල්ලන් ටිකක් එනවා සමහරු කෝවිල් දාගෙන පේන කියවත්තත් මම ඒ තරම් ඉස්සරහට පේන අතීතය අනාගතය හිතකෝ ආත්ම පේනවා ඉස්සරහට වෙන්න තියෙන දේ පේනවා මේකට මොකද හිතන්නේ කියලා පේන මේ ආ හිතනවා මේ සමහර රටේ පොත්ට හරියෝ හරියට වගේ විද්‍යාවකට දැක්කේ දේවාලයක් හදාගෙන ඉතින් පේන කියන්නේ පටන් ගන්නවා අයියෝ ඒක දෙන්නේ මම දන්නේ මම කියලා බැනුමන වයි ඔබ වැඩියෙන් කන්නේ කාන්තාවතු කියන්නේ නිවන සඳහා නෙවෙයි නම් භාවනා කරන්න මෙතන ප්‍රධාන කරේ. අපි භාවනා කරන විපදක්කල ගන්න ආසෙන් යන්න හිච්චිවන්න නම් මෙතන දෙනවා දෙවින්නක් කැමනක් දෙනවා ජෝක් කළා වැටෙන්නම දෙනවා. තමන් යන්නේ මේ විකාරෝස් මේ මං යන්නේ නිවනට කියලා දන්න මේක මොනේ මාගේ ගමන. ඒක මේ අමතර බර කියලා මෙහි හපන. ඒ කියන්නේ ලයිබ්‍රරියන්ක වද්දන් මේ තමයි මෙතන වැටෙන්නේ. නමුත් තුගදෙනින් භාවනා කරන්නේ මේ දැනුම වැඩි වෙන්න, ෆීලිං එකට ගන්න, මෙමරි එක වැඩි කරන්න, මේ කොමියුනිකේෂන් දිනු කරන්න. හැබැයි වෙන gediy බෙදින්න දෙන්න. ඒ වගේ මොකද කවුරුහරි පොළොවේ ගැහුවා වගේ ගන්න දෙයක් නැති තත්ත්වයට යනවා මේ භා මම එකයි කියන්නේ 30000 කරන්ට් එකත් එක දෙල්ලම් කරනකොට විහිළු කරන්න යන්න බා මේකෙදී 200 කරන්ට් එකේ 120 නම් ප්‍රශ්නයක් නැහැ හයි ටෙන්ෂන් බයරකට එක්ක යනකොට බුදුහාමුදුරුත් එක්ක ධර්මයත් එක්ක සංඝයත් එක්ක හොඳ නෛර්යානික තත්ත්වයක් එක්ක විතරයි ඉදිරියට යන්නේ නැත්තම් මේවත් මනස ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ දෙවියන් වසෝවාන් වෙන්න වශයෙන් දෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කරනවා. මුතුන් කියලා තියෙනවා නකෝපණ නැත්නම් නිශ්චයව පත්තබ්බන් කියලා. මම කිසිම දෙයක් අතුපම්මේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අදාළ කුසලයේ තියෙනවා ප්‍රාර්ථනා ජීවන එකක් වෙනවා. හොඳයි කියන්නේ රූපසුන්දරියක් වෙන්න ලැබෙනවා, බිම්බිසාර වෙන්න ලැබෙනවා, සාකා වෙන්න ලැබෙනවා කියන එකට හොඳයි. සෝවාන් වෙනවා කියන්නේ. නමුත් ඒ බුදුන් කියන්නේ ඈ නෑ ඒම ඒමයි කමන්නේ ඒක කාම තණ්හාව නෙවෙයි. අර යන භාවික භාවයට නමුත් ඒ දෙයට ඉතින්ට යන්න අවදාල අදාළ පොටෙන්ෂල් එකක් තියෙනවා. අදාළ කුසල ශක්තිය කුසල ශක්තිය නැතුව ප්‍රාර්ථනා කරන අවස්ථාවදී. තමයි අදාළ සුදුසුකම් නැතුව මට මේක ලැබේවා කියලා පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් වල ජොබ්යක් ගන්නවා කියලා කියන්නේ. මේ අවස්ථාවදී. කාට හරි තියෙන chance නැති අපිට අවස්ථාව ලැබෙන්නේ වැදුනම අපිට කියලා තියෙනවා. ඔබට පින තියෙනවා නම් ඒක ප්‍රාර්ථනා නොකරත් දෙයක් සිද්ධ වෙනවා. අපිට කරන්න තියෙන්නේ මේවා හිතෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. නමුත් ඒ වගේ පුස්තකයක් තියෙනවා. අවස්ථාවාදී දැක්කක් අපිට හිතෙන්නේ මේ ලක්බයි chance කියන suppose missus නිකන් දැක්කොත් කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. නමුත් විඤ්ඤාණ චිත්තක් වෙනක් පන්නේ නැහැ. මොකක්ම කෙනෙක් නෑ හැබැයි. මේ පැහැදිලිවම කරතයි හතර. හතර ගන්න පුළුවන්. ඒකෝට හැබැයි ඒ බ්‍රෙක්ෆාස්ට් එක හයක් හතක් අතර දාලා දෙන්නේ මේ හතයි අටයි වගේනේ. ඉතින් ඒක ටිකක් ක්‍රිටිකල් හරි. කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක කලින් ලැහැටි කරනවා කියන එක අමාරුයි. ඒක නැත්තම් උදේට මේ half an hour, one hour walking meditation, one and a half hour sitting down. උදේ එක බෝ වෙනකොට අල්ල. ප්‍රශ්නයි දැන් මේ උදාහරණයකට මම කියවා එහෙම කරන්න බෑ හතරට දාමු කියලා. මම මොකද අර සිංගප්පූරු ගියාට පස්සේ ඒගොල්ලෝ කියනවා එහෙම කරුවොත් කවුරක්වත් මේකට නැහැ කියලා. හතරට නැගිටිනවා කියන එක සිංගප්පූරු පාරෙන්ද හිතන්න බෑ. ඉතින් මට කතරට ගමන් කරන දුකනවා. ඒකට දෙවියන්ට දෙවියන් දැන් මේ ඇත්තට පහ වෙනකොට අරුණක් නැතිනවා. කුරුල්ලෝ කියා ගන්න පටන් ගන්නවා. සාන තීරණය වෙන්නේ ඉඳා ගන්න යන වෙලාවනේ. ඒක 10 ඉඳලා 4 වෙනකන් තමයි 10 ඉඳලා ගහන ඉඳලා හතර නම් පැය හයක් තියෙනවා. ඒක සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් උනා රෙකමන්ඩ් කරන පැය හයට ඒක නෑ පරණ පව් කරපු කට්ටිය තියෙන හොරවා. පැය හය ඇවරේජ් නෝ ප්‍රොබ්ලම්. පැය හයක් කොහොමද? පැය හය නේද ගන්න. අපි ඉතින් අර යහේටම 10ට ගිය ගමන් නිින්ද යනවා. ඒක අපි දන්නේ අපි දන්නේ සංකීර්ණ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක තිබ්බට පස්සේ ජස් කරගෙන යන්න පුළුවන්. මේ බුරුමේ ඒක ආවිමශාත් ඒසානකෙත් කොහොමද ඒකට මිනිස්සු දාලා තියෙන්නේ හතරට ගෙඩිය ගහනවා නැගිටින්න ඕනේ හතරට පහවන කක්පන ඊට පස්සේ පරියක් ඉතින් ඒක බාහිර අමාරුයි අර සීත කාලවලට එහෙම නැන්නේ ගුරුතුමෝ සීතල වෙනවා කියලා හුඟා රස්තේ වෙනවා කියලා ඒ කියන්නේ දෙසැම්බර් ජනවාරි වෙනකොට ඉන්න ඇ කන්ඩිෂන් මොන බුරුනේ හොඳයි ඊට පස්සේ පෙබරවාරියක් වෙනකොට ඉටගෙන බලයක්. මොකුත් නැහැ මුළු රටටම බලයක්. තරහ හිතයක් යනවා. ඒ දෙක හරහා ගියාට පස්සේ අවුරුද්දක් දෙකක් යනකොට කිසිම එකක් ඉතුරු වෙනවා. අර දෙවියන් සක්මන් කියනවා. සක්මන් හතර ඉඳලා පහ වෙනකන් සක්මන් කියන්නේ නම් පහට නැත්නම් හතරමාර පහමාර සක්මන කියලා පහමාරට සිටිනේ ගත්තා නම් ඉතින් හත වෙනකම් يعني බය භාගයක් හරිය සේෆ්ටි විදිහට යනවා සේව් කරනවා